තෙරුවන් සරණයි හැම දිනාමත්ම ඊ타මත්ම ගෞරවයෙන් අද දවසේදී සතියේ සිකුරාදා දිනයන්හි කරන්නා වූ ධර්ම සාකච්ඡාවට පිළිගොන් ලබනවා අද සතියේ සිකුරාදා දිනේ වුවත් අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඊයේ දිනේදී එනම් සතියේ බ්‍රහස්පතින්දා දිනයන්හිදී අපි මේ කාලයක් තිස්සේ පවත්වාගෙන කාලයක් තිස්සේ පවත්වාගෙන එන අභිධර්ම වැඩසටහනට සම්බන්ධ වීමටයි අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ.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 වූ 108ක් මංගල ලක්ෂණ ධර්මයන්ගෙන් සමන්නාගත වූ ශ්‍රී දේහයක් දරන්නා වූ පුණ්‍ය දේහයක් දරන්නා වූ සමාධි ධර්මයන්ගෙන් උත්තරීතර භාවයට පත් වුණා වූ සීලයේ උතුම් ලෙස වැඩුවා වූ ප්‍රඥාව සර්වචිතා ඥානයේ දක්වා වැඩුවා වූ දසබල ඥානයන්ගෙන් සමන්නාගත වූ අනන්ත කරුණාවක් ඇත්තා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා මේ වෙලාවේදී සිරසින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරය වේවා. ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දැන අවබෝධ කොටගත්තා වූ ඊ타මත්ම මధుර මනෝහර සූක්ෂම වූ සත්වයන්ගේ නිවීම දක්වන්නා වූ ඒ උතුම් ශාන්ත ධර්මස්කන්ධයට ධර්ම රත්ණයට මම සිරසින් වැඳ නමස්කාර නමාගේ නමස්කාරයේ වේවා. ඒ උතුම් වූ ධර්ම මාර්ගයේ ගමන් කොට නිවනින් සැනසීම ලබාගත්තා වූ අෂ්ටාර්ය පුජන මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර නමාගේ නමස්කාරයේ වේවා. අනන්ත අපරිමාණ බුදු ගුණානුභාව බලයෙන්, ධම්ම ගුණානුභාව බලයෙන්, සංඝ ගුණානුභාව බලයෙන් තුරුරුවන් කෙරෙහි ප්‍රසාදිත පහදවාගෙන ඇති කරගෙන වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ අනුභව වලින් මේ පින්වත් අසාගෙන සිටින සියලුම දෙනා මුළු ජීවිත කාලය පුරාම මේ මොහොත දක්වා උපදවාගත්තා දාන සීල භාවනාදී සුපරිසුද්ධ කුසල ධර්මයන්ගේ ආනුභාව බලෙන් අදත් මේ අපි මෛත්‍රියෙන් සිහිපත් කර දෙන්න බලාපොරොත්තු වෙන ධර්ම කරුණු ටික හොඳින් තේරුම් ගන්නට වටහා ගන්න සෑම දිනාටම ශක්තිය ලැබේවා සිහිය අවදි වේවා නුවණ අවදි වේවා නීවරණ ධර්මයන්ගෙන් කිසිදු බාධකයක් පීඩාවක් ඇති නොවේවා මතුවෙන සෑම කාරණයක් පාරණයක් කාරණයක් පාසාම හිත විහිදුවලා නුවණ මිහිදුවලා හොඳට ඒ ධර්ම කරුණු තේරුම් අරගෙන මාර්ගයක් හැටියට මේ වඩාගෙන සෑම දිනාටම සසර දුකින් මිදලා නිවනින් සැනසෙන්න ලැබේවා නිවන් පිණිස මේ ධර්මයේ ඇසීමේ පින සහ මේ ධර්මයේ ඇසීම මාර්ගයක් වේවා කියලා මෛත්‍රියෙන් කල්පනා ඉතින් අද මේ පින්වතුන්ට මම මේ මතක් කරන්ට ඉදිරිපත් කරන්න හිතාගත්තේ සූවිසි ප්‍රත්‍යයන් ධර්මයන් එහෙම නැත්නම් සූවිසි ප ဋ ාණී එන විපාක හැටියට කියලා කියවෙන විපාක ප්‍රත්‍යයයි අපි මෙහි දක්වා එක්තරා මාත්‍රකකට මේ ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව ආගෙන ආගනාවක් හේතුපත්යෙන් ආරම්භ කරලා දැන් කියාගෙන ඇවිල්ලා අපි සාකච්ඡා කරලා දැන් මේ පහුගිය සතිය අපි මතක් කරේ කර්මය පිළිබඳවයි කර්මයේ ප්‍රත්‍යක් වෙන්නේ කොහොමද කියන එකයි. අද මේ පින්වතුන්ට මතක් කරන්නේ විපාකය කියනා වූ ධර්මය. කොහොමද විපාක ප්‍රත්‍ය ගැන ඉදිරිපත් වෙන්නේ කියලා. අපි පළමු කොටම මේ විපාක කියන වචනේ තේරුම් අරගමු. මේ විපූර්ව පාක් කියන වචනේ තමයි හැදෙන්නේ. ඒක විපාක. ඒ කියන්නේ විපාකයේ කියන්නේ මේරීමට පත්තුණු පැසුණා වූ පැහුණු මෝරපු ඉදුණු කියන වගේ අර්ථය ඒ අර්ථය තමයි තියෙන්නේ. යමක් හොඳට ඉදුනම හොඳට මේරුවාම හොඳට පැහුනම අපි හිතමු ගහක gediyak පළදාවක් එතකොට ඒ ඒකට සිද්ධ වෙන යම්කිසි දෙයක් තිබෙනවා හැබැයි මෝරන් නැතිකොට අපේ අපි උදාහරණයක් හැට ගත්තොත් එහෙම ගහක ගෙඩි හැදෙනවා. අපි ඔය මේ පැහැිනවා මෝරනවා කියන එක පාවිච්චි කරන්නේ එතනයි. ගහක ගෙඩි හැදුනම ඒ ගෙඩි කවුරුවත් කැඩුවේ නැත්තම් කවුරුවත් කැඩුවේ නැත්තම් ඒ ගෙඩි ඉබේම වැටෙනවා. ඒක ස්වභාව ධර්මයක්. ඒ ගෙඩි ඉබේම වැටෙන්නේ ඒකට අවශ්‍ය කරන්නා වූ ඕජාව අවශ්‍ය සම්පත්තිය ගහෙන් ලැබිලා ගහේ ඉන්න පුළුවන් කාලයක් තිබිලා ඊට පස්සේ ඒක තව දුරටත් ගහේ ඉන්න බෑ. ඉතින් මේ gediya මෝරලා මෝරලා පැහිලා පැහිලා අවශ්‍ය වෙලා කාලේ ආපු ගමන් ඒක ගහින් වැටෙනවා. සමහර මල් වැටෙනවා. ගෙඩි හැදිලා මේරුවාම ඉදිලා පැහිලා වැටෙනවා. මේක ධර්ම ස්වභාවයක්. මේ වැටීම ධර්ම ස්වභාවයක්. කවුරුවත් යන්ට ඕනන්නේ නැහැ. නටුවෙන් කඩලා අයින් කරන්න වෙන් කරන්න. ඒ වගේ තමයි නානාක්ෂණීක වශයෙන් කර්මප්‍රත්‍ය කතා කරපු නානාක්ෂණීක කර්මයක් කළාම වෙනත් අවස්ථාවකදී කල්ැතුව කරපු ඒ කර්මයක ස්වභාවය මේ කර්මය මෝරනවා ඒ කර්ම කළාම එකපාරම මේ ඒකේ විපාක දෙන්න යන්නේ ප්‍රතිසන්දි වශයෙන් එන ඒවා. ඒක මෝරනවා. ඒක සමහර විට මෝරනකොට සමහර කර්ම තිබෙනවා ගොඩක් කාල යනවා. සමහර කර්ම තිබෙනවා මෝර මෝරන්ට ඒක ඉක්මනටම ඉක්මනටම අර මේ බණ්ඩක වගේ ඉක්මනටම මෝරලා යනවා. සමහර ඒවා තියෙනවා කල්ලලනවා. ඉතින් මේ කොහොම හරි මේ කර්මය ඒ කර්මයේ ස්වභාවයට ඒ කර්මයේ තරමට ප්‍රමාණයට කල් ගිහිල්ලා මේක මේරුවාම ඒ කර්මයෙන් මතුවේ ඒ අර ගහෙන් gediye වැටෙනා වගේ කර්මය හින්දා එක පාරම විපාකේ මතුවෙනවා ඒකට අවස්ථාව අවශ්‍යයි. පරිසරයේ අවස්ථාව අවශ්‍යයි. එතකොට මොකක් හරි ඒ කරපු කර්මයක කිසිම වෙන කර්මයක සම්බන්ධයක් නැතුව මේක ඉබේම මතුවලා විපාක දෙන්න එන தത്വයට පත් වෙනකොට කියනවා ඒ කියන්නේ ඒ කර්මයේ තිබෙනා වූ ශක්තිය එතනින් නැවත මුදාහරණ තත්ත්වයට එනකොට කියනවා විපාක අවස්ථාවයි කියලා. අපි දානමය පින්කම් සිද්ධ කරනවා සීලමය පින්කම් සිද්ධ කරනවා භාවනා කරනවා භාවනාමය පින්කම් ඉතින් නොඑක ආකාරයේ සමේ තිබෙන්නා වූ ඒ පින්කම් කරමින් කරමින් කරමින් උඩා කුසල් වඩනවා අකුසල් වශයෙන් තියෙනවා. දැන් මේ කියන්නා වූ මේ කර්ම ටික දැන් කර්ම කරන වෙලාවේ යම්කිසි සිතුවිලි ටිකක් සිතුවිලි සමුදායක් චෛතසික ධර්මයන් එක්ක මතුවෙලා ඒක නැති වෙලා යනවා. ඒ දැන් එතකොට මේ කර්මය කරලා ඉවරයි. කර්මය කරනවා කියලා සිද්ධ වුනේ චේතනාව ප්‍රධානව චිත්ත චෛතසික ධර්ම සමූහයක් මතුවෙච්ච එක. ඒක ඉවරයි. හැබැයි ඉවර වුණාට නැති වෙලා ගියාට මේකේ භයානක දේ තමයි එහෙම අර ෂණ නිරෝධයෙන් නිරෝධ වුණාට විපාකය සම්පූර්ණ නැති කරගෙන නිරෝධ වුණේ නැහැ. ඒක නිසා ඒ කර්මය යම්කිසි වෙලාවක විපාකයකට පාර හදනවා. ඒ විපාකය පිළිබඳව තමයි අපි මේ කතා කරන්නේ. දැන් මේ විපාකය දෙනකොට මේ අපි හඳුනා ගන්න ඕන එකක් තිබෙනවා. ඒක හරියට දැනෙනම අඩුයි කියනවා. විපාකයේ දැනීම අඩුයිලු. ඒක සාන්තයි කියලා කියන්නේ. සාන්ත වූ උත්සාහභාවයක් නැත්තා වූ සාන්ත වශයෙන් පවතින උත්සාහ ස්වභාවයක් ගැම්මක් ගැනීමක් නැති ගතියක් තියෙනවා විපාකයේ. ඒක මේ විපාකය තේරුම් ගන්නට මේ කර්මයේ ටිකක් හිතන්ට වෙනවා. මේ කර්මයක් කරනකොට යම්කිසි ගැම්මක් අවශ්‍යයි. යම්කිසි හයියක් අවශ්‍යයි. යම්කිසි වීර්යයක් දාන්න අවශ්‍යයි. වීර්යයක් ගැම්මක් හයියක් යොදන්න ඕන කර්මයක් කරනකොට. ඒකට කියන උත්සාහවත් බව. ශක්තියේදී ඒ කර්මය කරනකොට කුසල හෝ අකුසල විපාකේනකොට ඒ කර්මයට දාන තරම් හයියක් කර්මයට දාන තරම් ශක්තියක් උත්සාහයක් අවශ්‍ය නැහැ. ඒක අපිට තව මේ විදිහට තේරුම් ගන්න පුළුවන්. මනුස්සෙක් ගලක් උඩට දානවා. ගලක් අරගෙන ගැම්ම අරගෙන හයියෙන් ගල ගැම්මක උඩට වීසි කරනවා. එතකොට ඒ ගල උඩට යනවා. ගල උඩට යන්ට ඒ ගල වීසි කරන්ට එයා මේ ගල අරගෙන හොතට ගැම්ම අරගෙන අතින් ගැම්ම දාලා විසි කරන්න ඒ ගැම්ම දාලා ගලක් විසි කරාම ඒ ගලට දීපු ශක්තියට අනුකූලව මේක යම්කිසි ප්‍රමාණයක් දිගට උඩට යනවා. උඩට ගිහිල්ලා යම්කිසි තැනකදී නැතිලා ආපහු පල්ලයට එනවා. දැන් එතකොට පාර වෙනස් වුණා. ඉස්සෙල්ලා උඩට ගියා. දැන් පහළට එනවා. පහළට එනකොට ඒ ගල පල්හැට එන්න තල්ලු කරන්න කිසි කෙනෙක් උඩ ඉන්න ඕනේ නැහැ. දැන් මේ ගල යම්කිසි වේගයකින් උඩට ගියානේ. ගිහිල්ලා ඒක ඉබේම ආපහු හැරිලා පල්හැට එනවා. ඒ වැඩේ කරන්ට කිසිම ශක්තියක්, කිසිම උදව්වක්, කිසිම උපකාරයක් අවශ්‍ය නැහැ. ඒක නිරුත්සාහ ගලා යෑම. නිරුත්සාහක සාන්තව පල්ලයට වැටිය. ඒක තියෙනවා. ගහක gediyak හැදුනම ඒ gediye තියෙන කාලයක් ඒ ගහේ තිබිලා නිරුත්සාහයෙන් වෙන කෙනෙකුගේ මෙහෙයවීමක් නැතුව ස්වභාවයෙන්ම සාන්තයක වැටලා යනවා. දැන් මේ විපාකයක් තුන් ඔය වගේ. විපාකය කියන එකත් හරි අමාරුයි දැනගන්න ඒ තරම සිව්. ඒ තරම සිව්. මේ කිසිම උත්සාහයක් නැතුව සිදුවන දෙයක්. ශාන්තව සිදුවන දෙයක්. දැන් මේ ඒක මේ මේ කතාව කියනකොට අපිට අපේ ඔය භාවනා කරන අය ඒ වගේම මේ ඔය ආයතන භාවනාව කරන අය කරන යම්කිසි කරන සහ ඉන්න මුලාවක් මතුවෙනවා මුලාවක් අපි ඒකට යම් මෙහෙම ඉස්සර වෙලා යම් ප්‍රධාන විපාකයට ප්‍රධාන විපාකය කියලා කියන්නේ භවංග සිත මේ භවංග සිත හරි සාන්තව තියෙන්නේ හරීම සාන්තව භවංග ධාරාවක් පෙර කරන ලද යම්කිසි කුසලයක විපාකයක් හැටියට පුදුම විදිහේ භවංග ධාරාවක් යනවා ඒක විඳින්න පුළුවන්. හරි සාන්තයි දැනෙන්නේ. නින්දේ ඉන්නකොට අපි මොන කොහොමද හිටියේ මොන විදිහටද හිටියේ කියලා අපිට නැගිට්ටම හිතාගන්න බෑ. ඒ තරම් සියුම්. හීනයක් දැක්කොත් විතරයි මතකෙ හිටින්නේ. ඒකත් ලොකුවට මතක් වෙන හීනයක්. එහෙම නැත්නම් ඒකත් ඒ තරම් හයියට මතක නැහැ. හැබැයි භවංග ධාරාවේ ඒක විපාක සිත්පලක් නිසා ඒ විපාක සිත්පලේ තිබෙන සාන්ත ගතිය අපිට ඒක ඇත්තේ ඉඳද්දී වින්දට හරි සාන්තව යන්නේ නිරුත්සාහයෙන් උත්සාහයක් ඇතුව ගලාගෙන ගලාගෙන යනවා. හැබැයි ඒකෙ තිබිච්ච ගතියක් මොන හරි තියෙනවා නම් අපිට ඇහැරුණාට පස්සේ එක්තරා විදියකට මතකයක් තියෙනවා. නමුත් හරියටම මේකයි කියලා එහෙම අල්ලගන්න බෑ. ඒක නිසා මේ විපාකසිත ඔය සාන්තව ගලාවට සියුම්ම ගලාගෙන යන ගතියක් තියෙනවා. ප්‍රසිද්ධ නැහැ. ඇස කන නාසය දිව ශරීරයේ කියන ආයතන පහට අරමුණු හමු වුණාම ඒ අරමුණු ඒ අරමුණු ග්‍රහණය වෙනවා ඒක ඇත්ත වශයෙන්ම ඔය චක්කු විඥාණය චක්කු විඥාණයෙන් ඔක සිද්ධ වෙයි. සබ් මේ දර්ශනේ. සෝත විඥාණයෙන් සද්ද ඇසී. ගාන විඥාණයෙන් ගඳ සුවඳ දැන ගැනීම. දිවෙන් තව එකක්. ශරීරයෙන් ස්පර්ශ. හැබැයි මේවා හරිම සියුම්. ඔය අපේ මං අහලා තියෙනවා මං අහලා තියෙන මටත් කියලා තියෙන සමහර අය මේ රූපය වදිනකොටම ඇහි රූපය වදිනකොටම දැනෙනවා කියලා ස්පර්ශය වෙනවා. ස්පර්ශ වෙනකොටම දැනෙනවා කියලා. ඒ තරමට සියුම්ම මට දැනෙනවා ස්පර්ශ වෙනකොට දැනෙනවා ස්පර්ශ වෙන රූපය අවු වෙනකොටම චක්කු විඥානයේ පහළොට එතකොට දැනෙනවා කියලා. ඔක මහා බොරුවක්. ඒක වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ ඒ තරම සියුම්. ඒ තරම සියුම්. ඔක විපාක සිතක්. විපාක සිතක් පහළ වෙන වෙලාවේ ඒ හරියම තව හිතක් ඕක බලන එක පහළ වෙන්නේ නැහැ. ඔය කියන්නේ මේකයි. ඔය කියන්නේ චක්කු විඥාන මහා රැලි ලක්ෂ ගාණක් ගියාම ඒක මනසෙත් හැප්පිලා ඔය සිද්ධ වෙන ඒකේ අවසාන අර වලිගේ හරියෙන් අල්ලගත්ත ටිකක් වැටෙන එක තමයි ඔය මේ ඔය කියන්නේ. ඒ බොහෝ අය කියන්නේ මට මේ හැපෙනකොටම දැනෙනවා ස්පර්ශ වෙනවා මේ දැනුණා කියලා. ඒ කියන්නේ ඒ තරමටම මේ විපාක සිත අල්ලන්න බෑ. ඒ සිත හරි සියුම්. ඒ සිත හරිම නිරුත්සායක සාන්ත ස්වභාවයෙන් යන්නේ. ඒක නිසා මේ විපාක සිතේ තිබෙනා වූ ඒ සාන්ත භාවය අපි පළමු කොටම තේරුම් ගන්න ඕනේ. අනිත් එක තමයි මේ විපාක සිතක් පහළ වෙනකොට ඒකේ තියෙනවා ඒකේ මේ සමහර විපාක කියන්නේ විපාක සිත් සමහර ඒවා රූප හදනවා. මේ විපාක සිත නිසා රූප පහළ වෙනවා. සමහර ඒවා වගේ වෙන්නේ නැහැ. එතකොට චිත්ත චෛතසික ධර්ම සිත පහළ වෙනවා චෛතසික ධර්ම පහළ වෙනවා පොකුරට. ඒ පහළ වෙනකොට එක තැනකදී ඒ අදාළ රූප නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා සමහර වගේ. හැබැයි හැම එකෙම පහළනවා කියලා හිතන්න හොඳ නැහැ. අපි උදාහරණයක් හැටියට ගියන් පස්සේ නිතර නිතර මේක කියන එක හොඳයි හේතුව එතකොට අපේ පින්වතුත් ඒක තහවුරු වෙනවා හිතට මේ ප්‍රතිසන්දිසිත කියලා කියන්නේ ජීවිතයේ ආරම්භක විපාක හිතක්. ජීවිතේ ආරම්භ කරන්නෙම විපාක හිතකින්. ඒ විපාක හිත කියන ප්‍රතිසන්දි සිත මේ ජීවිතේ කරපු කර්මයක් හින්දා නෙවෙයි ඊට ඉස්සෙල්ලා කරපු කර්මයක් හින්දා මේ ජීවිතේට කලින් කරපු කර්මයක් හින්දා තමයි ප්‍රතිසන්දිය මෙතන හැදෙන්නේ ප්‍රතිසන්දිය කියන හිත එනකොටම ඒකේ තිබෙන ගැම්ම හින්දා ඒකේ තිබෙන ශක්තිය හින්දා ඒක ඇතුලේ තියෙන ශක්තිය හින්දා පහළ වෙනවා ඒ මේ කර්මයට සම්බන්ධ කර්මෙන් හදන රූප. අන්න බලන්න එතනදී විපාක සිතට අනුකූලව විපාක සිතත් සමගම මේ කර්මජ රූප පොකුරක් හැදුනා. ඒ කර්මජ රූප පොකුර ගැට ගහ ගන්න මතු කරලා දෙන ගතිය තියෙන්නේ අර විපාක හිතේ. හැබැයි එතනදී චිත්තජ රූපෙන් නැහැ කියලා අපි කිව්වා. ප්‍රතිසන්දි අවස්ථාවේදී කියන්නේ පංචවෝකාර භවයක කෙනෙක් ප්‍රතිසන්දිය ගන්න අවස්ථාවේදී එතනදී චිත්තජ රූප මේ පහල කරන්නේ ප්‍රතිසන්දි කර්මජ රූප පහල කරනවා. ඊළඟට එතනින් දෙවෙනි හිතේ ඉඳලා දිගට නැවත කර්මජ රූප પરම්පරාවත් අලුතින් චිත්තජත් දෙකම හදනවා. එතකොට විපාක සිතක තිබෙනවා කර්මජ රූප හදන ගතියයි චිත්තජ රූප හදන ගතියයි දෙකම එකේ තියෙනවා. එතකොට මේ විපාක සිත කියන එක මේ අමුතුම පුදුමම ධර්ම ශක්තියක් සමහර වෙලාවට මේ ඔය දැකලා ඇති සමා දැනිලා ඇති අපේ හිතවලට මේ නවත්තන්ට බැරි සිතුවිලි එනවා. ඒ කියන්නේ නවත්තන්ට බැරි දේවල් සිද්ධ වෙනවා නිකන් ඒක අපි අකමැති වුණාට ඒක ඇතුලේ ඉඳගෙන උට තල්ලු කරලා තල්ලු කරලා දෙනවා වගේ ගති තියෙනවා. ඔයගේ අස්සෙත් තිබෙනවා කර්ම සම්බන්ධයෙන්. කර්ම සම්බන්ධතාවයක් තිබෙනවා. සමහරට නවත්ත ගන්න අමාරු. ඕගාන එන ගතිය තියෙනවා. එතකොට ඒකේ අපිට දැනෙන්නේ ඒකත් එක්ක අර රණ්ඩු වෙන තත්ත්වයට යනකොට ඒකත් එක්ක මේ රණ්ඩු වෙනවා වගේ එහෙම නැත්නම් තදින් හිත ගොරෝසුට අලන හරියෙන් තමයි අපිට ඒක දැනෙන්නේ. හැබැයි ඒක පහළනට නවත්ත ගන්නට බැරි ඒ කර්මය අර මේ පාලනයේ විපාකේ පාලනය කරන්න බෑනේ. අන්න ඒ වගේ. දැන් මේකේ තිබෙන්නේ විපාක කියන විපාකයේ කියලා කියන්නේ ප්‍රත්‍ය ධර්මයක්. අද මේ කතා කරන මාතෘකාවට අනුකූලව. විපාකය කියන්නේ ප්‍රත්‍ය ධර්මයක්. ප්‍රත්‍ය ධර්මය කියන්නේ ප්‍රත්‍ය ධර්මය කියලා කියන්නේ මොක්කට හරි උපකාර වෙනවා. අපි බලමු මොක්කටද මෙනුවට මේකට උපකාර වෙන්නේ කියලා. විපාකය විපාකයේ තිබෙනවා ප්‍රත්‍ය වෙන තවත් ඒකට උදව් වන උපකාර වන යම්කිසි ශක්ති විශේෂයක් ಗುಣ විශේෂයක්. එතකොට මේ විපාකයේ කියන එක පහළ විපාකයේ විපාකය කියන එක තියෙන්නේ අපි කියන විපාක සිත කියලා. විපාක සිතක් හලුණා. හැබැයි විපාක සිතක් කියලා කිව්වට ඒක විපාක සිතම නෙවෙයි. විපාක සිත සමග එකතු වෙන විපාක සිත සමග මතුවෙන විපාක චෛතසික ටික. සිත විතරක් විපාක වෙලා චෛතසික නොවි තියන්නේ. විපාක සිත වගේම චෛතසිකක් විපාකයි. උදාහරණයක් ගත්තොත් චක්කු විඥාන සිතේ චක්කු විඥානය කියන ඒ විඥානේ විපාකයක්. ඒ චක්කු විඥානයේ විපාකයක් වෙනවා වගේම ඒකේ අස්සේ තිබෙන පස්ස වේදනා සංඥා චේතනා ඒකාගතා ජීවිතේන්ද්‍රය මානසිකාර කියන සරෝචිත්ත සාධාරණ චෛතසික සමූහය ඒකත් විපාකයි එතකොට මේ විපාක ධර්ම 8ක් තියෙනවනේ. මේ විපාක ධර්ම 8 ඕනෝන්ට උදව් වෙනවා. චෛතසික චිත චෛතසික 7ට උදව් වෙනවා. ඒ චෛතසික 7 මේ සිතට උදව් වෙනවා. චෛතසික ධර්මත් ඕනෝන්ට උදව් වෙනවා. එතකොට මෙතන තියෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් විපාක ස්වභාවය ප්‍රත්‍ය වෙන ගතියක්. විපාක ස්වභාවය ප්‍රත්‍ය වෙන ගතියක්. මම දැකලා තියෙනවා මේ එක මේ වැඩසටහනක් මේ කාලයකට ඉස්සෙල්ලා මම බැලුවා මේ මේ පැරෂුට් පැරෂුට් වලින් ප්ලේන් වලින් ගිහිල්ලා මිනිස්සු පයින්නවා ට්‍රේන් එකෙන් ගිහිල්ලා පයින්නවා. එතකොට පැරෂුට් එකේ පල්හැට එනකොට සමහර තැන්වලදී දෙන්න දෙන්න එනවා. දෙන්න දෙන්න එනවා සමහරට රංචු වෙනවා අතර පස් දෙනා එකට අතාල්ලාගෙන එනවා. මේ මට ඕනකම තිබුණා මේ මිනිස්සු මේක මේ මේක කරන්නේ කොහොමද කියලා හිතා. මේ සමහර අවස්ථාවලදී නොපුහුණු අය ඒ පුහුණු කාර්යෝ නොපුහුණු අය අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා දෙන්න අත්හැරලාගෙන පැන්නම ඒ එන අතර වාඩි. දැන් කවුරුවත් තල්ලු කරන්නේ නැහැනේ උඩ ඉඳලා. පල්ලෙහාට එන්න. ඉතින් අතර වාරේ අතර වාරේ අර මේ පුහුණු නැති කෙනාටත් උදව් කරනවා සමහරලාට දෙන්න මේ ඔවුනොවුන් අතින් අල්ල ගන්නවා ඒ වගේම කෙනෙකුට සංඥා දෙනව ඕව කර කර තමයි දැන් මේ පල්ලෙහාට එන ගමන් ඔවුනොවුන්ට ප්‍රතිචාර දක්වනවා සමහරට කතා කරනවා සමහරට අත්හත් සංඥා දෙනවා ආන්න ඒ වගේ මේ විපාකයක් කියන හිත මතු වුණාම ඒ විපාකයෙන් විපාක හිතේ තිබෙනා වූ චෛතසික ධර්ම එක එක්කිනාට එක එක්කිනාට උදව් කරගන්න ස්වභාවයක් ඒ උදව් කිරීමත් හරින්ම නිෂ්කලංකව හිමීට ඕනෝන්ට දැනෙන්නේ නැතුව වගේ වගේ කර කරගන්න ගතියක් ඒ වගේ සිදුවෙන ස්වභාවයක් තිබෙනවා ඒක නිසා විපාක පත්‍ය හැම එකීම තිබෙනවා විපාක පත්‍ය ගතිය හැම හිතකම තියෙනවා විපාක හිතවල තියෙනවා පත්‍ය ගතිය පත් මේ ඒ හිතවල තිබෙනා වූ චෛතසික ධර්ම වලත් තිබෙනවා විපාක පත්‍ය ගතිය. ඒ වගේම ඒ විපාක ස්වභාවය සිත සහ චෛතසික චිත්තජ රූප හදන්ටත් පස්සී වෙනවා. අර හිත චෛත්‍යක ධර්ම ඔවුනොන්ට උදව් කරගන්නවා වගේම තමන්ගේ ගෲප් එකේ නැත්තා වූ තමන්ට නැකමක් කියන්නේ නැත්තා වූ චිත්තජ රූප රූප කියන්නේ නාම ධර්ම නෙවෙයිනේ. නමුත් වෙනත් වර්ගයක ධර්මයක් රූප ධර්මයක් උපදවන්නට ඒක උදව් වෙනවා. පත්‍ය වෙනවා. උපදින වෙලාවේදී කර්මයෙන් හදන ප්‍රතිසන්දි රූප හදන්නත් උදව් ඒක නිසා මෙතන තිබෙනවා ඒ විපාකවල වුණු උන්ට උදව් කරන ගතියක් හැබැයි කවදාකවත්ම රූප නාමයට උදව් වෙන්නේ නැහැ. මේ විපාක සිත්වල තිබෙනවා මේ විපාක සිත් කියනවා 30 6ක්. හිස් 6ක් තියෙනවා ඒකත් අපි ඇත්ත වශයෙන්ම මතකයේ හැටියට දැනගන්න එක හොඳයි. විපාක සිත් හැටියට සලකනවා 36ක්. චෛතසික ධර්ම 38ක් සලකනවා. මේ ඒක වෙන්නේ කොහොමද කියලා බලමු 36ක් මේ වෙන්නේ. අපි සිත් පිළිබඳව කතා කරනකොට සිත් පිළිබඳව කතා කරනකොට සිත් 89 ගත්තම සිත් 89න් බෙදනවා මේ කුසල සිත් කොටසක් අකුසල සිත් කොටසක් ඊළඟට විපාක සිත් කොටසක් ක්‍රියා සිත් කොටසක් කියලා. ගොඩවල් හතරකට බෙදෙනවා. මේ ගොඩවල් හතරෙන් මේ ගොඩවල් හතරෙන් 36ක් තියෙනවා විපාක හැටියට සැලකන. කුසල අකුසල විපාක ක්‍රියා. මේ 36 තමයි අහේතුක සිත් 18 8 තුල තිබෙනවා සිත් 15ක්ම විපාකයි. අහේතුක සිත් 18න් විපාක සිත් හැටියට සලකන සිත් තිබෙනවා 15ක්. අකුසල සිත් 7යි කුසල විපාක සිත් 8යි කියලා. මේ මෙතන 15ක් තියෙනවා. එතකොට අපි කාම සෝබන හිත් ගන්නවා 8ක්. ඒවත් විපාකයි. රූපාවචර සිත් පහක් තියෙනවා. එතකොට ඒවත් විපාකයි. අරූපාවචර සිත් හතරක් තියෙනවා. විපාක. එතකොට කුසල් 8යි රූපාවචර කුසල් මේ කාමසෝබන විපාක 8යි රූපාවචර විපාක 8යි අරූපාවචර නෑ නෑ. කාමාවචර විපාක 8යි, රූපාවචර විපාක 5යි, අරූපාවචර විපාක 4යි. එතන තියෙනවා 17ක්. 17යි 15යි එකතු කරාම 32ක් තිබෙනවා. ඒ 32ට ඒ විපාක 32ට ලෝකෝත්තර ඵල සිත් හතර. ඒකත් ඇත්ත වශයෙන්ම විපාක. මාර්ගයෙන් අනතුරුව පහළ වෙන. ඒක අර අනිත් සිත් වගේ මේ මේ උපත්ති ප්‍රතිසන්දි ලබා දෙන විපාක නෙවෙයි. ඒක මාර්ගයෙන් අනතුරුව පහළ වෙන විපාක සිත ඵල සිත ඒ හතර එකතු කරායින් පස්සේ ඔක්කොම 36ක් වෙනවා. කාම, රූප, අරූප, ලෝකෝත්තර කියන භූමි හතරෙන්. ඔය විපාක සිත් හත ඇතුලේ අවස්ථානුකූලව වැඩ කරනවා ක්‍රියාත්මක වෙනවා චිත්ත ගති හේවත් චෛතසික ධර්ම සමූහයක් ඒවා 38ක් වෙනවා ඉතින් මේ රංචුව තමයි ඕගොවුන්ට ඕනෝට විපාක වශයෙන් ප්‍රත්‍යවේවි ප්‍රත්‍යවේවි ඒ කියන්නේ එක්කෙනෙක් ඒ වෙලාවේ ඒ මොහොතේම ඒ මොහොතේම ඒ වෙලාවෙම එක්කෙනෙක් ප්‍රත්‍ය වෙනවා වගේම අනිත් එක්කෙනා ප්‍රත්‍යඋත්පන්න වෙනවා එක්කේ Taman ප්‍රත්‍ය වෙනවා තවත් එකකට ඒ වගේම අනිත් එක්කිනා තමන්ට ප්‍රත්‍ය වෙනවා. තමන් ගන්නවා තමන් ලබනවා. ඒක මෙහෙමත් හිතන්න පුළුවන්. මේ ප්‍රත්‍ය වීම විපාක ප්‍රත්‍ය වීම මේසයක කකුල් හතරක් තියෙනවා. මේ මේසයේ කකුල් හතර මේසේ තිබෙන්නා වූ ලෑල්ලේ පර සමෝ බර සමෝ දරාගෙන ඉන්නේ. ඒ එක මේස කකුලකට උපකාරයක් ලබනවා ඒ වෙලාවේ අනිත් තුන් දෙනාගේ. ඒක නිසා එක මේස කකුලට වැටෙන්නේ සම්පූර්ණ බර. අනිත් තුන් දෙනාගෙන් උදව්වක් හම්බ වෙනවා. එතකොට තුන් දෙනෙක්ගෙන් උදව් ලබාගෙන Taman ඒ තුන් දෙනාට අනිත් කකුල් පාද තුනට තමන්ගෙන් උපව උදව්වක් කරනවා ඒ තමයි මේ එක කොටසක බර තමන් දරනවා. එතකොට එක වෙලාවෙම මේස කකුලක තිබෙනවා පත්‍යක් අනිත් මේස කකුල් වලට බර අඩු කිරීමත් ඒකින් ඒ වාගෙන් තමන් උපකාරයක් ලැබීම. දැන් අපි පාදක සමෝ තියාගෙන හිතගෙන හිටියොත්. ඔතන වෙන්නේ තෝකයි. පාදක සමෝ තියාගෙන හිතගෙන ඉන්නකොට මේ අපේ ශරීරයේ තිබෙනා වූ බර පාදකම සමෝ දරාගෙන එතකොට මේ එක පාදයකට අනෙක් පාදයෙන් උදව්වක් ලැබෙනවා. හේතුව තමන්ගේ ඇඟට එන්නේ නැහැ තමන්ගේ සමන්තම ඒ බර දරන්න අවශ්‍ය නැහැ වම් පාදයේ අනිත් පාදය ඒකේ කොටසක් දරාගෙන එතකොට උදව්වක් ඒ වගේම ඒ වම් පාදයට දකුණු පාදයේ තිබෙන උදව්ව ලබනවා එයාට ඒ වෙලාවේ අර වම් දකුණු පාදයේ ශරීරයේ බර ටිකක් දරන නිසා එයාට වත් කීමෙන් එතකොට එක වෙලාවෙම වුණොන්ට ප්‍රත්‍ය වෙන ගතියක් වෙනවා. උදව් කරගන්නවා උදව් ලබනවා. අන්න ඒ වගේ චිත්තචෛතසික ධර්මයෝ එක වෙලාවෙම රූපයන්ටත් එක්ක උදව් කරනවා ඒ වගේම අනිත් උදව් ලබනවා රූපයන්ගෙන් විතරක් උදව් ලබන්නේ නැහැ. එතකොට දැන් අපි කිව්වා පත්‍ය පත්‍ය උප්පන්න ධර්ම වෙන්නේ ඒ චිත්තචෛසික ධර්මියෝ ටිකමයි. පත්‍යුප්පන්න ධර්ම වෙන්නේ ඒ චිත්තචෛසික ධර්මියෝ ටිකමයි. පත්‍යුප්පන්න රූපත් එක්ක. එතනදී එකක් තිබෙනවා පත්‍යුප්පන්න ධර්ම කියනකොට රූ චිත් සිතයි චෛතසික ධර්ම සමූහයයි රූපයි ඔක්කොම ටික ගන්න ඕනේ කර්මජ රූප සහ චිත්තජ රූප ටික. දැන් තව එකක් තිබෙනවා. ඔය ප ဋ ාණ ඉගෙන ගන්නකොට එක තැනක එනොත් මේ විස්සජ්ජනා වාරය කියලා එකක්. විස්සජ්ජනා කියලා කියන්නේ ඒක වෙන විදිහකට කියනවා මේ තේලිගත කරනවා කියලා. ඒ කියන්නේ වීතිගත කරනවා, තේලිගත කරනවා විස්සජ්ජනා වාරයේ මේ විදිහට කියනවා. අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට විපාකයෙන් පත්‍ය ගුණයෙන් උපකාර වෙනවා කියලා. ඒක පාළිය කියන්නේ මේමය. අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස විපාක පච්චේන පච්චය. අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට විපාක පත්‍යෙන් පත්‍ය වෙනවා කියන්නේ. මේ අව්‍යාකෘත වචනේ මම කියලා දුන්නා. ඒ තමයි අපි කතා කළා මේ කලින් ටික මාතිකාවේ ආරම්භය. ඒ ටික මාතිකාවේ ආරම්භයේ කරුණු තුනක් තියෙනවා මාත්‍රිකා පළවෙනි මාත්‍රිකා තුන කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකත ධම්මා. අව්‍යාකෘතය කියලා කියන්නේ කුසලත් නොවන අකුසලත් නොවන්නා වූ ධර්ම ටිකයි. දැන් හොඳට බලන්න. මේක ටිකකට කලින් මම මේ පින්වතුන් මතක් කරා ඔක්කොම සිත් ටික ධර්ම ටික ගොඩවල් තුනකට කැඩියයි හතරකට ගොඩවල් හතරකට කැඩෙනවා මොකද්ද කුසල අකුසල විපාක ක්‍රියා ගොඩවල් හතරකට වෙන් වෙනවා එතකොට මේ කුසල අකුසල විපාක ක්‍රියා කියන ගොඩවල් හතරේ මේ ටික මාතිකාවට දැම්මොත් එහෙම මාත්‍රිකා තුනේ කතා කරොත් කුස අකුසල් 12 කුසල සිත් එකක් තිබෙනවා එතකොට කුසල් සිත් එකයි ඊළඟට අකුසල් සිත් 12 තියෙන ඒ ටිකයි වෙන් කරගත්තායින් පස්සේ අනිත් ටික ඉතුරු වෙනවනේ ක්‍රියාසිත 20කුත් විපාකසිත 36කුත් ඉතුරු වෙනවනේ ක්‍රියාසිත 20යි විපාක සිත් 36යි. මේ ගොල්ලන්ට කියනවා මේ ධර්මතා ටිකට කියනවා මේකේ තියෙනවා 50 ඔක්කොම 56ක්. මේ 56 ඇවිල්ලා අව්‍යාකෘතයි. ඒ කියන්නේ විපාක සිත් එකත් අව්‍යාකෘතයි ක්‍රියා සිත් එකත් අව්‍යාකෘතයි. මේ කතාව කරනකොට මෙතන තියෙන්නේ අව්‍යාකෘත ධර්ම කියලා මෙතන ගණන් ගන්නේ විපාක අව්‍යාකෘතයි. ක්‍රියා අව්‍යාකෘතක් තියෙනවා විපාක අව්‍යාකෘතක් තියෙනවා. අව්‍යාකෘතෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස. දැන් එතකොට මේක අව්‍යාකෘත ධර්මයක් නේ. මොකද්ද මේ විපාක සිත විපාක චෛතසික ධර්ම ටික? ඒ ටික අනිත් මේ ඔය එතනම ඉන්නා වූ විපාක වශයෙන් තිබෙන්නා වූ මේ අව්‍යාකෘත ධර්මයන්ට චෛතසිකයන්ට රූපවලට පත්‍ය වෙනවා කියන එකයි. එතකොට මේ පත්‍ය උපන්න වශයෙන් ඔවුනොන් ඒක ප්‍රත්‍ය ලබා ගන්නවා ලබාගෙන පහළ වෙනවා. දැන් මම මේ වෙලාවේදී මේ පින්වතුන්ට අද මෙච්චරයි කියන්නේ. මේ විපාක පත්‍ය තිබෙන්නේ විපාකපත්තිය තිබෙන්නේ බොහොම කෙටියට දාලා තියෙන හැබැයි ඒක කන්ද වචනයෙන් පාවිච්චි කරන්නේ ඒක මම මේ ඒක පාවිච්චි කරන්නේ නැතුව මේ පින්වතුන්ට කිව්වේ මේ ටික තේරුම් ගත්තොත් හොඳයි මේ විපාකය කියන එක කාගේවත් මෙහෙයවීමක් නැතුව උදව්වක් උපකාරයක් නැතුව අවස්ථාව හැදුනාම අවස්ථාවට අනුකූලව හරියට ඒකේ විපාකය ඉදිරිපත් කරනවා. අවස්ථාව පරිසරය ඒකට අවශ්‍යයි. ඒ කියන්නේ දැන් අපි මේ මේට කලින් කොහේ හෝ වේවා ජීවිතයක මේ ජීවිතයේ යම් යම් මුල් අවස්ථාවලදී කුසල වශයෙන් අකුසල වශයෙන් කර්මසිත හදලා තිබෙනවා. කුසල් වශයෙන් කර්ම හදලා තිබෙනවා අකුසල් වශයෙන් කර්ම හදලා තිබෙනවා. මේවා හදපු හදපු හදපු හදපු තැන්වලද තැන්වලම ඉතින් මුළු ගෙහිලා යට ගෙහිලා ගියා. ඒ වෙලාවෙම කර්ම ශක්තිය හදලා මුළු ගැන්විලා ඒ වගේම යට වෙලා ගියා. ඉතින් හැබැයි ඒවා හිතමු තියනවාද පොතන තියනවාට අහල් ওই මිනිස් දැන් සමහර කොටසක් කියනවක අහලේ තියෙනවා. ඒ කියන්නේ මේ ආසය තිබිලා අපිට එනවායි කියලා. තීරුම් ගන්නට බැරි හින්දා එක එක මතිමතාන්තර හිතන හිතන જાති කියනවා. නමුත් මේක ඔහි තියෙන දට චිත්ත પરම්පරාවට සම්බන්ධ වෙලා ඔහි මොකක් හරි ශක්ති විශේෂයක් හැටියට තියෙන ඒක ගොනු කරලා සිත් නාම ධර්මයක් හැටියට අලකන්න බෑ. ඉතින් මේ තියෙන්නේ කර්ම සිත් සහ කර්ම චෛතසික ටික ඒ ටික ඒ වෙලාවේ පහළ නැති වුණා. දැන් එනකල් බලාගෙන ඉන්න වෙන්නේ විපාක ටික. හැබැයි විපාක සිත් පහළ වෙන්න පහළ වෙනකොට අර පරණ තිබුණා වූ කර්මයේ බලයෙන් පරණ තිබුණා වූ කර්ම චිත්තයේ ඒ හැඟවි ගිය ඒකේ බලයෙන් මෙතන නිකම් පරිසරයට අනුකූලව නැවත විපාක සිත් ටිකකුයි විපාක චෛතසික ටිකකුයි විපාක රූප හේතුයි තමයි පහල කරන්නේ. ඒක අහසෙද ඒක ළඟට ඒක පහල කරන්නේ පොළොවේද ඒක පහල කරන්නේ මනුස්ස ලෝකෙද? ඒක පහල කරන්නේ මව කුසත් ඇතුළතද? එහෙම නැත්නම් මව කුසෙන් පිටද? දිව්‍ය ලෝකයේද? කොතනද කියලා දන්නේ යම්කිසි තැනක පරිසරයක් ඈඳුනාද යම්කිසි තැනක රූප වශයෙන් හෝ වේවා චෛතසික වශයෙන් චිත්තචෛතසික වශයෙන් හෝ පරිසරයක් ගොනු වෙච්ච ගමන්ම අර පරණ තියෙන ටික කොහොම හිතෙන්ට ඇදගෙන ඉන්නේ ඒක නිසා තමයි සමහර ඒවා තිබෙනවා විපාක එන්ට බැරුව හිර වෙලා තියෙන. අවස්ථාව ගැලපෙන්නේ. එන්ට බැරුව හිර වෙලා තිබෙනවා අවස්ථාව ගැලපෙන්නේ නැහැ. දැන් දිව්‍ය ලෝකයේ ඉපදුනා කෙනෙක් එතනදී ඒ පරිසරයට අනුව විපාක සිත් පහල කරන්ට විපාක චෛතසික චෛතසික හදන්ට විපාක රූප හදන්ට ගොඩාක් මේ කර්ම පහළලා තියෙන. ඒක ඒක පහළ වෙන්න පරිසරය ඕනේ. දැන් පරිසරය නොවේ. මනුස්ස ලෝකේ. යම් කිසි විදියකින්වත් තිරිසන් ලෝකේ ඉපදුනොත් එහෙම තිරිසන් ලෝකේ තිරිසන් ශරීර කායික පරිසරයකට අනුකූල ඒ තිරිසන් ලෝකේ තිබෙනා වූ විපාකයට අනුකූල ගොඩාක් මේ දුක්ගැහැට විපාක ගෙන දෙන්න පුළුවන් විදිහේ කර්ම එක්කාසක් තියෙනවා. ඒක ඒ පරිසරයට ගිය ගමන්ම චිත්තචෛසිකට හදලා හදලා හදලා දානවා පරිසරයේ ගැළපෙනවා ඒ ඒ ටික මතුවෙන්න. ඒක නිසා දැන් දැන් මේ විපාක නිරුත්සාහක සාන්ත ස්වභාවයෙන් යුක්තව උඩට ඉලිප්පිලා ඉලිප්පිලා එන්ට බලාගෙන ඉන්නේ. දැන් ඒ එනවා කියලා කියන්නේ මොකද්ද? කවුරුවත් විඳින එකක් නෙවෙයි. තිබෙන්නේ විපාක සිත් ටිකක් පහළ වුණා. විපාක චෛසික ටිකක් ඒකම පහළ වුණා ඔවුනොන්ට ප්‍රතිවීම වශයෙන් රූප ටිකක් පහළ වුණා එච්චරයි සිද්ධ මේ මං මේ ටික මේ පින්වතුන්ට මේ වෙලාවේ මේ ප්‍රමාණයෙන් නවත්නවා මේ කර්මයක් කළාන් පස්සේ විපාකයක් හැටියට උත්පාදනයේ වන්නා වූ විපාකයක් හැටියට මතුවෙන්නා වූ චිත්තචෛසික රූප ධර්ම පිළිබඳව තමයි අද මේ පත්‍ය කතාවෙන් මේ විපාක පත්‍ය පත්‍යෙන් කියලා දුන්නේ. මේට අමතරව මේ පින්වතුන්ට යම්කිසි දෙයක් මේ සම්බන්ධයෙන් තවත් හාරලා අවශ්‍යලා දැනගන්නට ඒ වගේම ඇත්නම් ඒ වගේම ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න අපි අවස්ථාව සලසා දෙමු අපේ පින්වතුන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඒකත් ගොඩක් උදව් වෙන උපකාර වෙන අනිත් හැම දිනාටම තේරුම් ගන්නට අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරන බුදුරජාණන් වහන්සේ මේ විස්තරාත්මක විදිහට මේ ප ဋ ාණ ධර්මය දේශනා කරලා තිබෙනවා හැබැයි දෙවියන් මුල් කරගෙන දේශන්නේ මිනිස්යන්ගේ ඥානවන්ත ඒකට හිත තිබෙන්නා වූ අවබෝධ කර ගැනීමට ප්‍රඥාව ඥානයේ තිබෙන්නා වූ අයලුන්ට පමණක් ග්‍රහණය කර ගන්නට පුළුවන් ඉතින් ඒ පිරිසක් මේ උත්සාහ කරන්නේ මේක දරගන්නට. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප ဋ ාණ ධර්මයේ තවත් ධර්ම මාලාවේ සූත්‍ර ප්‍රත්‍ය ධර්මයන් අතරින් තවත් එක ප්‍රත්‍ය ධර්මයක් 14 වෙනි කොට තමයි මේ අපි මේ කතා කරන්නේ විපාක ප්‍රත්‍ය හැටියට. ඉතින් මේකේ තව තියෙන දේවල් අපි ප්‍රශ්න කිරීම වශයෙන් සහ ඒවා ආශ්‍රයෙන් දැනගන්න මහන්සි ගනිමු. සෑම දිනාටම මේ උතුම් ධර්මයේ ආනුභාව බලෙන් ශක්තියෙන් හොඳින් තව තව ගැඹුරින් මේ ධර්ම මෙනෙහි කරලා අවබෝධ කරගෙන ඒ වගේම හේතුඵල ධර්ම කතාවක් මේ කරන්නේ හේතුඵල ධර්ම කතාව යම් කිසි තැනක ඇද්ද එතන සංසාරයේ තියෙනවා මේ හේතුඵල ධර්මයන්ගේ තිබෙන්නා වූ භයානකත්වය ඔවුනොන්ට උදව් වුණා උපකරණා කියලා කියන ධර්ම වශයෙන් කරාට මේක සංසාරේ කුටු කරගන්න එක. ඒක නිසා මේ සසර දුකින් මිදලා නිවෙනින් සැනසෙන්න මේ ධර්මයේ කාන්තෙම හේතුපනිස්සේ වේවා. ඒ වගේම බණ ඇසුත් වෙන සම්පතනාටම නිවන් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි. ආ දුස්සත් අප්‍රමාණකින් අද වහන්සේ අපිට තාමත් හොඳින් කම් පැහැදිලි කරලා දුන්නා. කල්‍යාණ මිත්‍රින් තවත් තව තියෙනවා. අද අද ස්වාමීන් වහන්සේ දේශනා කරපු පොතේ යම් කිසි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඊළඟ සර්මයි. ඊළඟ සර්මයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේට নমස්කාර වේවා. ස්වාමීන් වහන්සේ තව පොඩ්ඩක් විපාක මේරීම ගැන දැනගන්න ඕනේ. මම කියන්නම් ඒක පොඩි උදාහරණකින් කියන්නම් මේක ඇත්තටම ඇත්ත සිද්ධියකට සම්බන්ධයි මේ දැන් අපි අතින් යම් කිසි හේතුවක් නිසා විතර කරදර කරන මීයක් මරුවා කියලා හිතමු එතකොට ස්වාමීන් වහන්සේ අපි හිතනවා හොඳ වැඩේ ඕකට ඕක මට කරපු පාඩුවට මම දුන්න පාඩමක් කියලා එහෙම හිතනවා එහෙම නැත්නම් අනේ මේ වගේ කර්ම ආයිනම් කරන්න සිද්ධ වෙන නිසා මේවට බේරෙන්න බැරි නිසා එහෙම කරේ කියලා ඒ ගැන අනුකම්පාවෙන් හිතනවා එහෙම නැත්නම් ඒ දෙකම නැතුව ඒක ඉවරයි දැන් කියලා අමතක කරලා දානවා. සංඥාක අවස්ථා තුනේදී පිනේ මේරීම වෙනස්ද? පොඩ්ඩක් ඒ මෝරණ ආකාරය පැහැදිලි කරලා දෙනවා නම් බොහොම ඒ එතනදී ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මේ දෙකේදීම කර්ම හැදීමක්. දැන් ඉස්සර වෙලා කරේ සතා මැරුවා. කර්ම හැදුනා. එතකොට ඒ කර්ම හැදුනාට පස්සේ ඒක ඒකේ ප්‍රමාණයට මෝරනවා උක. හැබැයි පසුව දැන් අපි හිතමු තව කර්ම දෙකක් ගැට ගැහෙනවා. එකක් තමයි හොඳ වැඩේ කියලා ඒ පාපය පිළිබඳව මිත්‍යා වශයෙන් ගිහිල්ලා ඒකට රයිට් එකක් දෙනවා. ඒ කියන්නේ හොඳයි කියලා. එතකොට අපි සාමාන්‍ය කතා බහේදී කියනවා පව් අනුමෝදන් කරනවා කියලා ওই විදිහට. ඉතින් එතකොට දැන් එතනදි සිද්ධ වුණේ මොකද්ද? පරණ කරපු කර්මය අරමුණු කරගෙන ඒකට හිතින් ප්‍රතිචාර දැක්වීම වශයෙන් තව කර්මයක් ඊට පස්සේ නැවත මේ රිපීට් වුණා. දැන් හිතමු අනිත් පැත්තට කරාන් පස්සේ නෑ. මම මේ වගේ මේ සතාට නැවත මේ වගේ සිද්ධ වෙන්න එපා අනිත් එක මටත් මේ වගේ දෙයක් සිද්ධ වෙන්න එපා කියලා නැවත ඊට පස්සේ අදිෂ්ඨාන කිරීම වශයෙන් එතනදී කරන්නේ මොකද්ද විපාකයක් විඳීම නෙවෙයි නැවත පරණ කර්මය අරමුණු කරගෙන කර්මයක් හදනවා එකක් පරණ කර්මය කරේ අකුසල ඊට පස්සේ දැන් ඒ පරණ කර්මය අරමුණු කරගෙන එකක් අකුසල් හැදෙනවා අනිත් එක කුසල් හැදෙනවා ඒක නිසා ඒ ඒකෙදී මේ මෙන්න මෙහෙමයි ඔක හේතු ප්‍රත්‍ය ධර්මයන්ට අනුකූ අනුකූලව ගල ගලපලා කියලා තියෙන්නේ ඉස්සර වෙලා කරේ කර්මයක් නේ ඒ කර්මය මුල් කරගෙන මේ දැන් ඒක ඇවිල්ලා පුරි දැන් පරණ එක අකුසල කර්මයක් නේ පුරිමා පුරිමා අකුසල ධම්මා පළව කල්ැතුව පහළ වුණා වූ අකුසල ධර්මයන මිය වැරීම එතකොට පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මං අර අනුමෝදන් වුණා ඒ ඒ ඒ අකුසල ධර්මයක ඒක මේ ප්‍රතිවීමක් උනේ එකක් තමයි පුරිමා පුරිමා අකුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං එකක් අරමුපත්ති වෙන හේතුපත්ති වෙන අනිත් එක තමයි විශේෂයෙන්ම ආරමුණපත්ති වෙන අරමුණු කරන්නේ අනිත් එක තමයි කුසලයක් පුරිමා පුරිමා අකුසලාන ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම් හේතුපත්‍යයෙන් වෙනවා ආරමුණු ප්‍රත්‍යයෙන් වෙන ප්‍රතිගණනාවක් තියෙනවා. ඒකෙන් ඒකට සම්බන්ධ වෙනවා. ඕක සිද්ධ වෙනවා. හැබැයි මේ දැන් ওই ප්‍රශ්නේ ටිකක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඕක ඕක මේරීමට එනවා. ඔය කර්ම ඉස්සල්ලා එක කල්ැතුව මෝරනවා පස්සේ එක ඊට පස්සේ පස්සේ දෙකත් ඒකේ හැටියට මෝරනවා දැන් මේ කර්ම ඩිලීට් කරන්න බෑ ඒක නැති කරන්න බෑ හැබැයි යම්කිසි දෙයකින් කර්මයකින් මේ යම්කිසි පාඩමක් ඉගෙන ගත්තයින් පස්සේ ඒ ඒ කර්මය හැදිලා ඒක තිබුණාට ඒක විපාක දෙන්න මේ විපාක දෙන්න එනකොට වෙන කර්මයකින් වහල දෙමීමක් બ્લોක් කිරීමක් විතරක් කරනවා අකුසල කර්මයක් රාම කුසල කර්මයක් කරලා ශක්ති සම්පන්න වෙනකොට විපාක දෙන්න එන එක විපාක දෙන්න මෝරපු ඉන්නනේ හැබැයි විපාක දෙන්න එනකොට ඊට වඩා හරිය තියෙන කර්මයකින් වලක්කාගෙන වැටබැඳගෙන ඉන්නවා ඒක තමයි ඔය සිද්ධ වෙන්නේ මේරීන් ස්වභාවය කොහොම සිද්ධ වෙනවද? ඔය කර්ම දෙකේ හැටි වලක්ව අපි හැම එක්කෙනාම කරන්නේ වලක්වගෙන ඉන්න එකද? දැන් අපි භික්ෂුන් වහන්සේලා හැටියට මේ මෙහෙම එකක් පහුගිය කාලේ ඔය 80 ගණන් වල රටේ කලබලකාරී ස්වභාවයක් තිබුණානේ. එතකොට ඒ කාලේ ගොඩක් අය මේ අපි දන්නවා මහානවෙන්ට ආවා. මහානවෙන්ට ආවේ ගිහි කාල ගිහිව ඉන්නකොට විපාක දෙන්න එන්නා වූ කර්ම තියෙන රටේ කලබලත් එක්ක. දැන් ඒගොල්ලෝ හොඳටම දන්නවා ඒව මගහරව ගන්න පුළුවන් මහණ වුණා. ඒක නිසා සමහර අය ඇවිල්ලා මහණ වුණා. මහණ වෙලා ඒ හිතිය හේතුව නිවන් දකින්න නෙවෙයි. අර කර්මේ වළක්වා ගන්න. දැන් කර්ම කතාව එච්චර ගැඹුරට කියන එකක් කරදරේ වළක්වා ගන්න ඒකයි. ඔන්න ওই වගේ දෙයක් විදිහට අපි හැම එක්කෙනාම ඒ වගේ මේ කර්මේ වළක්වාගෙන ඉන්නවා. හැබැයි ඒවා අපිට දන්නේ නැතුව මේරින් ස්වභාවයට යනවා. ඒ අවස්ථාව ආපු ගාම උත්සාහ දෙන්න පුළුවන්. ඒකවත් සර්. ඒවන් සර්ණයි සම්න්නත් බොහොම පින් තව චූටි දෙයක් සම්න්නන්ත දැන් ඒ වගේම අපි කුසල කර්මයක් කරනවා. අපි හිතනවා බුදු කුටියක් හදලා පූජා කරනවා. එහෙම නැත්නම් බෝධිඝරයක්, එහෙම නැත්නම් ආවාසයක්. සමහරවිට ඒ වගේ දැන් ස්වාමීන් වහන්සේලා හරි ගිහි පින්වතුන් හරි නිරන්තරයෙන් මේක ඒකෙන් ප්‍රයෝජන ගන්නවා පින් ලබා ගන්නවා එතකොට ඒ වගේ එකක් මේරීමට බලපානවලු ස්වාමීන් වහන්සේ පෙරවන් කරන්නේ වෙනවා වෙනවා ඒ කියන්නේ අර පරණ එකත් මේ පරණ එකත් වෙන හැබැයි ඒකෙන් ඒ පරණ කරපු කර්මය ඒක මේ ඒක එනවා ඒක හැබෑව තවත් එකක් තියෙනවා මෙන්න මෙහෙම. ඔය මේරනවා කියලා කියන්නේ මේ මේ මෝරණයි කියලා කියන්නේ ඒ කරපු කර්මය හැබැයි ඊට පස්සේ අර අලුත් අලුත් කර්ම කර්ම කරනකොට අලුතෙන් අලුත් කර්ම හැදෙනවා. ඒ කර්ම වල තිබෙනවා එකක් මේ මේ චිත්ත වීතියක් යනකොට ඒ චිත්ත වීතියේ කර්ම සකස් වීම ආකාර කීපයකටයි සිද්ධ වෙන්නේ. දැන් මේ ලෝකයේට මේ අපි කර්මයක් කරනකොට මේ ලෝකයට හේතු වන මේ ලෝකයේ විපාක දෙවන්ට ගැළපී යන ටිකක් ඒකේ හැදෙනවා. ඒක ප්‍රතිසන්දි කරන්නේ වැඩේ කරන්නේ නැහැ. ඒ තමයි අපි කතා කරන ditta ධම්ම වේදනයේ ස්වභාවය. ආන ඒකට ගැළපෙන ටිකක් එතනදී විපාක දෙනවා. ඒ විපාක දීම ඒ කර්මයේ අවස්ථාව. ඒකට ඉතින් අර පස්සේ කරන ටික ඒ කර්මයට විපාක දෙන්න අවස්ථාවක් සැලයි. එහෙම දේවල් තියෙනවා. ඕන්දින් සංඥාන්ත ඒ මත වෙන ප්‍රශ්න නැහැ පිළිගන්න පෙරවන් කරන්න. දැන් පාස්පස්ය පෙරවන් සරණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ එකක් තමයි අර සංඥාස කියන්නේ සමහර විපාක චිත්තල රූප පහළ වෙනවා නමුත් හැම එකකම රූප පහළ වෙන්නේ නැහැ කියලා එතන තේරුන්නේ නැහැ ඒ වගේම සංඥාසිතෙන් අර මේ තේරුම් කරපිටේ පාරිවාස්‍ය සිංහල තේරුම කියලා ගන්නකොට විපාක සත්‍යාවේ කන්ද අරූපින අඤ්ඤමඤ්ඤ විපාක පච්චේන පච්චේන වාක්‍ය සිංහලෙන් සිංහලෙන් මේක වචන ටිකේ තේරුම මම හොඳයි ඒක හොඳයි හැබැයි මම ඒක කිව්වේ නෑ ඒක මම කියපු වාක්‍යයක් නෙවෙයි ඔක මම ඒක කියන්නේ නැතුව මේ වෙන එකක් කිව්වේ එකක් තමයි පළවෙනි මේ ඒකට උත්තරේ සරපවා සපයා ගමු මේ සමහර සිත් වලින් විතරයි මේ රූප උපදවන්නේ සමහර විපාක සිත් වලින් රූප උපදවන්නේ නැහැ දැන් ඔය චක්කු විඥාන සිත් වලින් එහෙම අමුතුවෙන් එහෙම රූප උපදවන්නේ නැහැ. අනිත් එක තමයි අරූපාවචර ධක්ම ලෝකේ විපාක සිත් පහළ වෙනවනේ. දැන් ඒ අරූපාවචර විපාක සිත් වලින් රූප උපදවන්නේ නැහැ. එතනදී කරන්නේ විපාක සිත් වලින් මෙහෙන් මෙහෙන් කයකට සම්බන්ධව මිනිස්සේ හිතමු යෝගියෙක් හරි ස්වාමින් වහන්සේ නමක් හරි භාවනා කරන්නව කෙනෙක් හරි එයාට තියෙනවනේ ඇඟක් ශරීරයක් තියෙනවනේ. එතකොට මරණ මරණාන්තයේ දක්වාම ඒ ශරීරයේ හිත ආධාර කරගෙන හිත පහළ වෙනවා, චෛතසික පහළ වෙනවා. එතකොට මේ කර්මජ රූපත් පහළ වෙනවා ප්‍රවෘත්ති වශයෙන්. චිත්තජ රූපත් පහළ වෙනවා. ඍතුජ ආහාරජ ප්‍රශ්නයක් නැහැනේ. දැන් මේ ටික ඔක්කොම නාම ධර්ම ආශ්‍රය කරගෙන පහළ වෙනවා. ඉතින් මෙහා භාවනා කරන අරූපාවචර මේ ධාන වඩ. අරූපාවචර ධාන කියලා කියන්නේ මේ විපාක සිත් නෙවෙයි. මේ කුසල සිත්. රහත් නොවෙන ඉන්න හින්දා අරූපාවචර ක්‍රියාසිත පහළ වෙන්නේ නැහැ. මේ ඔක්කොම පහළ වෙන්නේ කුසල සිත්. දැන් අරූපාවචර ධ්‍යාන සමාපත්තියට සමවැදිලා ඉන්නවා. උඩා කුසල සිත් පහළ වෙන්නේ. පැය ගණන් ඉන්නවා කුසල සිත් පහළ වෙන්නේ. ඉතින් මේ කොහොමරි චුත වෙනවා. දැන් මේ මනුස්ස ලෝකේ රූපයක් එක්ක තමයි මේ අරූපාවචර ධ්‍යාන වැඩි කරේ. හැබැයි ආ මනුස්ස ලෝකේ චුත වෙලා අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උපදිනවා. අරූපාවච බ්‍රහ්ම ලෝකේ උපදිනකොට එහිදී එයාට ප්‍රතිසන්දි සිත පහළ වෙනවා ප්‍රතිසන්දි සිත පහළ වුණාට ප්‍රතිසන්දි රූප පහළ වෙන්නේ දැන් මනුස්ස ලෝකයේ උපදිනකොට ප්‍රතිසන්දි සිත පහළ වෙනවා ප්‍රතිසන්දි කර්මජ රූප පහළ වෙනවා ප්‍රතිසන්දි විපාක රූප පහළ වෙනවා එතකොට එතකොට මොකද්ද අරූපාවච බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දි සිත පහළ වෙනවා ප්‍රතිසන්දි සිත ප්‍රතිසන්දි වශයෙන් ගන්නකොට චෛතසික හැබැයි රූප නැහැ හේතුව ඒ හිත්වල මේ විපාක සිත් වලින් රූප උපදවන්න බෑ කියන එකයි එතකොට මේ චක්කු විඥාන සිත් ආදී වලින් ඒ වගේම මේ උපදවන්න බෑ සමහර ඒ වගේම විතරයි උපදවන්න පුළුවන්කම තියෙන්නේ දැන් භවංග සිත තියෙනවනේ ඒකෙත් දිගට දෙනවා රූප දැන් ඒකේ තියෙන්නේ වංග සිත් ඇවිල්ලා විපාකයක්. ඉතින් ඒකේ හොඳට හදනවා මේ රූප. චිත්තජ රූප. ඒකින්ද තමයි භවග්ගීත හයි එකක් නෙවෙයි. සාන්තව නිකන් හරියට ගංගක් සැර නැතුව නිකාම ඇහැට පේන්නේ නැතුව නිකන් ගලාගෙන යන තියාතේ දැන් යනවා ගඟ ගලනවා කියලා පේන්නේ වතුර තියෙනවා වගේ තමයි පේන්නේ. ඒ වගේ ගලාගෙන යන තියෙනනේ ගංගාවක්. ඒ ඒ වගේ මේ ඒ වගේ මේ ගලාගෙන යන ප්‍රවාහය. ඒකේ රූප උපදින ශක්තිය තියෙනවා. ඒ ඒ හිතේ හැටියටම තමයි රූප හැදෙන්නේ. ඒකනේ ওই මිනිස්සු මේ පණ නැතුව ඔය පණ නැතුව ඒ කිරා වැටෙනකොට හයිය නැති වෙනකොට මොකද මේ මේ මේ නිදිමතද මොකද නිින්ද ගියාද මොකද මේ මේ කියන්නේ මොකද්ද කන මදයා ගැහුවද කියනවා නිින්ද ගියාද කියනවා නිදි කිරනවාද කියලා අහනවා මොකද නිදි හිටියද කියලා අහනවා මොකද්ද මේ වැඩ කරන හයියක් නැහැ නිදිමත් ඒ ඔහොම කියන්නේ ඒ කියන්නේ ඒ නිින්ද කියලා කියන්නේ භවංග සිත්ේදී ඒකේ තියෙන හයිය ඒකේ තියෙන හැඩේ ගන්නවා රූපවලට ඉතින් ඒක සිද්ධ වෙනවා හැබැයි අරූපාවචරයේ ඉන්නේ අනිත් කතාව තමයි මේ අනිත් කතාව තමයි අර මේ ඔය අව්‍යාකෘත ධර්ම පිළිබඳව කියපු වාක්‍ය විතරයි මම ප්‍රකාශ කළේ. ඒකේ තිබෙනවා මේ තව එකක් තිබෙනවා ඒක ස්කන්ධ හැටියට තමයි කියන්නේ. හොඳයි සංසි. මම හිතුවේ මේකත් මේකත් දැන් කිව්වේ වතාදාලයි කියලා. ආ. ඒක නම් ඒක ඒක තෙරුවන් සරණයි. හොඳයි තවත් පැයක් පස්සේ වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාද නමස්කාර කරන ඔබ වහන්සේගේ මට පොඩ්ඩක් දැනගන්න පුළුවන් සංඝාංශ අර අකුසල විපාක සිත්හතක් කුසල අහේතුක අකුසල විපාක සිත්හත අහේතුක කුසල විපාක සිත්හත උපේක්ෂා සහගත සම්පූර්ණ සිත අකුසල විපාකයේ කුසල විපාකයේ උපේක්ෂාසහගත සංකීර්ණ සිතන සතර අපායක් දුගතිය උප්පත්ති ලබන්න හේතු වෙන නිසා ඒ ඒ ගැන පොඩ්ඩක් වදාහලා දෙන්න පුළුවන් සංවාස බොහොම පිං ඒ වගේ තමයි මේ ඒ වගේ තමයි සතර අපායේ උපදින්නේ ඒක ඇවිල්ලා විපාක සිතක් ඒක ඒක ඇවිල්ලා අපි මේ ඒකට බලවත් බලය ගන්නන්නා වූ හිත් තිබුණා 12ක්. බලය ගන්නන හිත් 12ක් තියෙනවා. ඒ 12 තමයි මේ අකුසල් සිත් 12. ලෝභ අටේ, ද්වේෂ දෙකෙත්, මෝහ දෙකෙත්. ඉතින් ලෝභ කරලා, ලෝභ කරලා, ලෝභ කරලා ගොඩාක් අකුසල් වැඩසන්. දේශේ හදලා හදලා හදලා දේශේ වැඩිලා වැඩිලා වැඩිලා අකුසල් හෙදුනා හැද්දන්. මෝහෙත් දෙලින් මෝහේ වැටෙනවා. මේ ස්ථාන 12 මේ 12න් හැදෙන ශක්තිය හැදිලා හැදිලා හැදිලා තියෙන. දැන් මේ මේ හිත් 12න් හැදිච්ච එකතු වෙච්ච ගොනු වෙච්ච අකුසල ශක්ති කියනවා කර්ම හැටියට කර්ම හැටියට එකතු වෙලා චිත්ත පරම්පරාවට යම්කිසි ආකාරයක සම්බන්ධයක් ඇතුව තියෙනවා. එතකොට දැන් මේකට පරිසරයක් ඕන. පරිසරයක් ඕනේ විපාක දෙවන්න. මේම පිටිපස්සේ අකුසල ගොඩාක් කරලා කරලා කරලා කරලා වැඩි වුණාම මෙහෙන් මිනිස්සු චුත වෙන අවස්ථාවේදී එයාට ඊළඟ ජීවිතයේ ඒ අකුසල් වල තිබෙන සැර අකුසල් වල තිබෙන සැර ටික පිට කරන්නට පුළුවන් වෙන විදිහේ පරිසරයක ඕනේ එයා ඇඟක් හිතක් හැදෙන්න. ආන්න ඒ අවස්ථාවකදී ඔය මේ අකුසල් විපාක සම්තිරණ හිත ඉදිරිපත් වෙනවා ප්‍රතිසන්දි හිතක් හැටියට ප්‍රතිසන්දි හිතක් හැටියට ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වුණාම කර්මයේ බලයේ හැටියට ලෝභ මූල වැඩි නම්, දේශ මූල වැඩි නම්, මෝහ මූල වැඩි නම් ඒකේ හැටියට තිරිසන් ලෝකේ හරි ඊළඟට പ്രേත ලෝකේ හරි සතර අපායේ හරි ඉස්සල්ලාම ස්ටාර්ට් එක ප්‍රතිසන්දිය ගන්න ලද වෙනවා ඔය අකුසල විපාක උපේක්ෂාතාවක අකුසල විපාක සම්තිරණය. ඊළඟට සමහර තැන්වලදී කුසල විපාක සම්තිරණයෙන් විහෙතුක නැහැ විහෙතුක නෙවෙයි මේ අර කුසල විපාක සම්තිරණයෙන් ඒත් හදලා දෙනවා ඔය නිකන් වයිමානික ස්ථානවල ඒ වගේම බොහොම දුර්වල තැන්වල උපදින්න. එකක් තමයි මේ ඔය උපේක්ෂා සහගත හිත් දෙක මේ අකුසල් අනේ කුසල් එකක් අකුසල් එකක් ඒ දෙක යම්කිසි තැනක අර ගැට ගහලා දෙන්න විතරයි උදව් වෙන්නේ. හැබැයි මේ කුසල විපාක සම්තිරණයට අකුසල් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔය නිකන් අඩුපාඩු ඇතුව කරන පින් තියෙනවනේ. අඩුපාඩු ඇතුව නිකන් ඔය වටපිට බල බලා හිතක් යොදන්න නැතුව නිකන් ඔය වෙන්නන් වාලේ කරන ඒවා තියෙනවනේ. ආන්න ඒ වාගේ හයිය නැති. හයිය නැති අඩු ශක්තිය තියෙන ඔය තින් වල තිබෙන දේවල් ඒ අඩු විදියටම විපාක දෙවන්ට ඉදිරිපත් වෙන ප්‍රතිසන්දි ස්ථානයේ තමයි ඔය උපේක්ෂා සාගත සම්පීර්ණ කුසලෙන් ගහලා ඊට පස්සේ ඒකෙන් ගියාම ඊට පස්සේ අනිත් විපාක සිත් දිගට ඉදිරිපත් වෙනවා. ඒක නිසා මේක කර්ම හිතක් නෙවෙයි මේක විපාක හිතක් මේ දෙක ස්ටාර්ට් කරලා දෙනවා මේ උපදින්ට. හැබැයි ඔය සම්තීර්ණ සිත කියන එක උප්පත්තිය විතරක් ලබා දෙන්නේ නැහැ. ඒක උප්පත්තියටත් හේතු වෙනවා. හැබැයි චිත්ත වීතියක තවත් කර්මයේ චිත්ත වීතියක චක්කු විඥාණයෙන් පස්සේ සම්පටිච්ඡන සම්තිරණ අවස්ථාවේදීත් ඔය අරමුණට අනුව වැඩ කරනවා. ඊළඟට තව එකක් චිත්ත වීතියක කෙලවරේ මේ අර සාධාරම්මන හැටියටත් ඕක වැඩ කරනවා. ඒක නිසා එක වෙලාවක එක වෙලාවක ප්‍රතිසන්දිය ඊළපස්සේ ඒ ප්‍රතිසන්දියම ඒ ජීවිතයේදී භවංග හැටියට සම්තිරණේ වැඩ කරනවා. ප්‍රතිසන්දි හැටියට සම්තිර්ණයට කරනවා භවාංග හැටියට සම්තිර්ණ වැඩ කරනවා ඊළඟට චිත්ත වීතියක සම්තිර්ණ කුත්ති සිද්ධ කරන්නට ඉදිරිපත් වෙනවා ඊළඟට ඔය මේ සදාරම්මන හැටියට ඉදිරිපත් වෙන එක නිසා මොකේ ඔය සිත්වල වැඩ කැලේ කීපයක් තියෙනවා. ඒකේ එක වැඩක් තමයි ඔය ප්‍රතිසන්දිකට ගැලපෙන්නේ. ඉරුවන් සර්. නෝම් පිටරන් කන්න සම්මත. වසන්ත මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ සරණාන්ත අපි කවුරුත් දන්න සංඝයාගේ තාත් විශේෂ දෙයක් කියලා අපි පිළිගන්න ඇතිව වාසපාතයක් කියන සරණාන්තයේ තින්සාපිසෝ සම්මන් කරෝති පාපකම් කායේන වාචා උද සිතතාව සරණාන්තයේ ඒ පාපික සුබත් හිදු කරන සංඝයාගේ විශේෂ දෙයක් කියලා පිළිගන්න පාප කෙලිකාරේ ඒ පාප කර්ම කියන එකට තියෙන ඒක විපාක ඒක දස්සාවිනාසේ පැහැදිලි කර දෙනවා මේකත් එක්ක සම්බන්ධ කරනවා තේරුම් ගන්න මේ මාත්‍ර සත්‍යක් හැබැයි ආ මේක මා කියන්න පුළුවන් ඒක මේකට සම්බන්ධ මේ මේකට මේ පාඨාණයට සම්බන්ධ නැහැ අහහ අකරන්නේ නැහැ ඕනේ සම්බන්ධ අපි වෙනම ඒක වෙනම කියමු. ඒක හොඳයි මහත්තයා. හොඳයි. ගාතාවකට කිව්වේ නෑ සම්මාස දැන් එතන කියනවානේ සිතාපිතෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදේ චේතසාවා කියලා සම්මාසෙ එතකොට විතර පාවිපාපම් කරන දේවල් වල ඉතින් ඒකම තමයි සම්මාසනේ සිතාපිතෝ කම්මං කරෝති කියන සම්මාසෙ එතන ඒක පාප කර්ම සිද්ධ වෙන්නේ කවුරු ඇතිවෙද්ද මොන වගේ විදිහකටද කරේ විපාකේ ඒ වගේ දෙයක් මම කියන්නේ ගන්න පුළුවන් විදිහට ඒක ප්‍රශ්නේ හොඳයි අපි මේකට සම්බන්ධ කරන්නේ නැතුව වෙනම ඒක ගම ඕක සැලකිය යුතු මාතෘකාවක් එක්ක කතා කරන්න ඕනේ. ඒක දැනගත යුතුයි. දැනගත යුතුයි අපි මේකෙන් වෙනම ගමු එක. ආස්තරණ කිසිම දෙයක් දවසක වගේ. කමන්නේ. කමන්නේ. ඒක හොඳයි තවත් කාට හරි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවද? ඒ නැත්නම් සායනාට මට ප්‍රශ්න කීපයක් තියෙනවා වහන්සේගෙන් උපදෙස් කීපයක් ගන්න. එකක් තමයි ස්වාමීන් වහන්සේ අර මේ මේකේ මේ විපාක පක්ෂයෙන් පත්‍ය වෙලා හැදෙන පත්‍ය උත්පන්න රූප කොටස් ගැන ගත්තාම ප්‍රතිසන්දි කර්මජ රූපේ කියන එක නම් ඒක තේරුම් ගන්න පහසුයි මොකද ප්‍රතිසන්දි සිතත් එක්ක ම ඒක සාජාතව ඒ විදිහට මේ ප්‍රතිසන්දි කර්මජ රූප වලට ප්‍රතිසන්දි කර්මජ රූප ප්‍රත්‍යඋත්පන්න භාවය ලබනවා කියලා සාමනාස ඒ විපාක සිත නිසා එතකොට සාමනාස මේ මේ ප්‍රවෘත්ති කර්මජ රූප කියන එක ගැන තමයි මට ප්‍රශ්නේ ආවේ ඒකට හේතු වුණේ විශේෂයෙන්ම දැන් අර පිළිපෙච්චීම සංඥා වේදිත සංඥා වේදිත නිරෝධ සමාපත්තිය යනකොට එතන සිත් ඇති වෙන්නේ නැති නිසා කර්මජ රූපවල ප්‍රවෘත්තියට කෙලින්ම සිතේ බලපෑමක් තියනවාද කියන ප්‍රශ්නේ තමයි මුලින්ම ආවේ සංඥාත් ඒකට අපිට පොඩ්ඩක් පිළිතුරක් ලබා දෙන්න සංඥාත් තේරුම් ගන්න. ඒ අවශ්‍ය නැහැ. ඒක දුර කෙලින්ම සරලව කියන්නේ ප්‍රවෘත්ති ඒකට අවශ්‍ය නැහැ සිත සිත ඇතුවත් වෙනවා නැතුවත් වෙනවා හේතු ඔක ඔක මම හිතන්නේ මේක ඉස්සර දවසක ඇහුවා වෙන්න ඇති කියලා මගේ මතකයේ හැටියට ඒකේ තියෙන්නේ දැන් අපි ඔක මේ රාතන් රාතන් වහන්සේ නමක් අනාගාමින් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමවැදුනම එතකොට හිත හිත නිවිලානි තියෙන්නේ හිත ක්‍රියාත්මක නැහැ චෛතසික ක්‍රියාත්මක නැහැ නමුත් පිළීම ඒකේ ආතන් වහන්සේ හිත නැවැත්තුවයි කියලා නිවනට පත් වුණාම නිරෝධ සමාපත්තියේදී ආපහු ඉතින් ඒ අදිස්ථාන කරපු වෙලාව ඇවිල්ලා බලනකොට තියෙන්න එපාය ඇහක් තියෙන්න එපාය අතක් පයක් තියෙන්න එපාය මේ අනිත් කවුරු හරි කතා කරන එකක් ඇහෙන්න කියන්ට මේ අහන්න කනක් අරවම ඔක්කොම තියෙන්න eBay. ඒක නිසා ඒක ඩිරෙක්ට් ඒක හිත තියෙන්න කොටත් හිත තියෙන වෙලාවේදීත් කර්මජ රූප පහළ වෙනවා. හිත නැතුව වුණත් ඒ විශේෂ අවස්ථාවලදී කර්මජ රූප නිකට ගලාගෙන යනවා. ඒකේ ඒක නිසා හිත කෙලින්ම අවශ්‍යතාවයක් නෑ අනිත් එක තමයි ඔක සරලව හිතුවොත් එහෙම මේ දැන් මේ අරූපාවචර නැහැ රූපාවචර මේ අසඤ්ඤතලයේ අසඤ්ඤතලයේ දිගටම කර්මජ රූප හට ගන්නවා කර්මජ රූප પરම්පරාව දිගටම පවතිනවා කිසිම හිතක් සම්බන්ධ නැහැ. ඉතින් කර්මජ රූප ඍතුජ රූප විතරනේ ඔබ තියෙන්නේ. චිත්තජ රූප නැහැ. ඒක නිසා මේ ඒක අවශ්‍ය නැහැ. ඒකේ කෙලින්ම ඒවත් කියෙද්දිත් පහළ වෙනවා නැත්නම් පහළ වෙනවා. ස්වාමීනාත් එතකොට මේ මේකෙදී පත්‍යෝත්පන්න ධර්ම හැටියට ඇත්තටම අපිට ප්‍රතිසන්දි කර්මජ රූපය එතන සැලකනවා අනිවාර්යයෙන්ම. එතකොට ප්‍රවෘත්ති කර්මජ රූප කියන එක ඇත්තටම සඳහන් කළ යුතුත් නෑ කියලා හිතනවා ස්වාමීනාත්. ඒක ගත්තොත් නිවැරදිද? විපාක ප්‍රත්‍යයෙන් විපාක ප්‍රත්‍යයේදී විපාක ප්‍රත්‍යයේදී ගන්නේ අන්‍යෝන්‍ය වශයෙන් ගන්නේ චිත්ත චෛතසික ධර්ම විතරයි චිත්ත චෛතසික රූප එක්කාසු කරන්නේ හේතුව හේතුව චිත්ත චෛතසික රූප එක්කාසු කරන්නේ නැත්තේ හිතින් සහ චෛතසික ධර්මයන්ගෙන් ප්‍රත්‍ය ලබාගෙන මේ කර්මජ රූපත් පහළ වෙනවා චිත්තජ රූපත් පහළ වෙනවා. මේ ඒක හරි. කර්මජ රූප ප්‍රවෘත්ති වශයෙන් පහළ වෙනවා. හැබැයි ඒ දෙගොල්ලේ එක්කාසු කරන්නේ නැත්තේ කර්මජ රූප නිසා වෙන් එක අවස්ථාවක ඇරෙන්න කර්මජ රූප නිසා වෙන් සහ චිත්තජ රූප නිසා වෙන් මේ චිත්තචෛසික පහළ වෙන්නේ නැහැ. ඒක නිසා නාම ධර්මයන්ගේ බලපෑම නිසා හයිය ශක්තිය නිසා රූප ධර්ම හැදෙන එක එකක්. හැබැයි මෙතන තියෙන රූප ධර්ම වල හයියක් නිසා නාම ධර්ම හටගන්නේ නැති නිසා එතනදී එකතු කරන්නේ. චිත්තචෛතසික ධර්ම විතර එකක්. එහෙමයි සාමාන්‍යයෙන්. මෙතන ඇත්තම ප්‍රශ්නේ උනේ අර දැන් ප්‍රවෘත්ති කර්මජ රූප කියන එක ඇත්තම ප්‍රත්‍යස්පන්න ධර්මයක් විදිහට සැලකන එක ඒක හරියි. හොඳයි ස්වාමීන් වහන්සේ අනිත් ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ දැන් අපිට හුඟක් වෙලාවට දැන් ඇහෙන දේවල් තමයි දැන් විපාක වශයෙන් හුඟක් වෙලාවට අපි හිතනවා ලාභ කියන්නේ භවභෝග ලාභ වශයෙන් ලැබෙනවා. ඒ කියන්නේ කෙනෙකුට අපි හිතුවොත් ලොතරැයියක් එහෙම අපි දිනුමක් ඇදෙනොත් එහෙම අපි කියනවා එයා පෙර කරපු පිනට තමයි ඒක සිද්ධ වුනේ කියලා. ඒ වගේ දැන් කෙනෙකුට රූප සම්පත්තිය ගත්තත් අපි හිතුවොත් එහෙම රූප සම්පත්තියෙන් වැඩි කෙනෙක් අපිට දකින්න හම් වෙනකොට අපි හිතනවා එයා පෙර කළ පින් අනුව තමයි ඒ කියලා. එතකොට අපි විතරම මේ භෞතිකව පේන රූප ආශ්‍රයෙන් නැත්නම් ලැබෙන ලාභ ආශ්‍රයෙන් කියන රහර කෑම වේලක් ලැබුණත් අපිට අපි කියනවා මේ පෙර විපාක නිසා කියලා. ඉතින් අපි එතන දන්නවා ජීවහා විඥානය නම් පෙර විපාකයක් හින්දා කියලා. එතනින් එහාට කොහොමද ස්වාමීන් වහන්සේ ඒක අපි තේරුම් ගන්න. උදාහරණයක් වශයෙන් රූප සම්පත්තිය වගේ දේවල්. ස්වාමීන් වහන්සේ. ඒ වගේ තියෙනවා මත් විපාක. ඒ වගේ තියෙන විපාක ඩිරෙක්ට් විපාක එනවා, ඉන්ඩිරෙක්ට් විපාක එනවා. දැන් ඔය මේ උපදි සම්පත්තිය කියන එකත් කර්ම විපාකයක්. ඊට පස්සේ අපිට ලස්සන රූප මුණ ගැහෙනවා කියලා කියන්නේ කර්ම විපාකයක්. කණ්ඩ බොන්න හම්බ වෙනවා කියලා කියන්නේ කර්ම විපාකයක්. කර්ම විපාක ඒකේ තියෙනවා මේ ආකාර ආකාර කෙලින්මත් වෙනවා ආරම්මන වශයෙන් එනවා ඒ වාගේම අපිට හිතලා සැනසෙන්න පුළුවන් වශයෙන් එනවා අනිත් එක තමයි මේ කර්මයෙන් කර්මයෙන් තව දේවල් හදලා ලං කරලා දෙන්න. දැන් ඇත්ත ඇත්ත වශයෙන්ම දැන් අපි හිතමු මෙහෙම. දැන් මහත්යාට කර්ම කර්ම ටිකක් තියෙනවා. කර්ම ටිකක් තියෙනවා. ඒකෙන් මහත්යාට තියෙන කර්මයේ ඇවිල්ලා මේ කරලා තියෙන කර්ම තමයි හොඳ ලස්සන රූප හදලා ඒව ඒවා පින්නන ඒවා චක්කු විඥාන පහල කරලා සතුටු කරන ඉතින් චක්කු විඥාන ටිකක් විපාක වශයෙන් එන්න ඉතින් මේ විපාක ටිකක් දැන් ලොට් එකක් එන්න තියෙනවා එතකොට මේ හැබැයි මහත්තයා ඉන්නේ කිසිම රූප ඒ වගේ පරිසරයක් නැති අහක කියමුකෝ එතකොට එහෙම ලස්සන රූපයක් ඔය වටපිටාවේ ගහක් කොළකවත් ගන්න නැහැ. ඔක්කොම තියෙන්නේ නිකන් තනකොළ අරවා මේවා ටිකක්. ඉතින් පිරලා තියෙන්නේ. ඉතින් එතන මහත්තර කර්ම තිබුණට විපාක දෙන්න චක්කු විඥාන හදන්නට විපාක සිත් හදන්නට කර්ම තිබුණට ඒව පහළ ඒ චක්කු විඥාන පහළ වෙන්න තනකොළ ගස්ම ගල් ගෙඩි ඒ වගේන් බෑ ඒක නිසා කර්මයේ තියෙන තව ගතියක් කර්මයේ තිබෙනවා මේ කර්මජර කර්මය හේතු කරගත්තා වූ මේ ඍතුජ රූප හදලාද ඒක කරන්නේ කර්මයෙන්මයි ඒක තමන් ළඟ නැහැ ඒක පිටින් හදන්නේ ඒ කර්මය දැන් කිසිම විදිහක මේ ඇඟෙන් එහාට කර්ම සම්බන්ධයක් ඇත්තෙත් නැහැ නමුත් නැත්තෙත් නැහැ වෙන තැනක ලස්සන මාල් ටිකක් හදලා මාලිගාවක් හදලා ගෙවල් දොරවල් ටිකක් හදලා ඊට පස්සේ දැන් මේ ඒවා ඉස්සෙල්ලා නැහැ. ඉතින් මේවා හදලා ඒවා දැర్శණය කරලා දෙනවා මේ මාත්‍යාගේ ඇහැට කනට නාසයට දිවට ඊට පස්සේ ඒකෙන් තමයි මාත්‍යාර විපාක හිත් ටික ගන්නෙ. දිව්‍ය ලෝකෙ වෙන්නේ තොප. සමහර තැන්වල මනුස්ස ලෝකෙ වෙන්නේ ඔය ඔය සින්දුවමයි. බොහොම පිළිසමින් හස්ස මම හිතන්නේ තව මට එක ප්‍රශ්නයක් වගේ තිබුණා ස්වාමීන් වහන්සේ මට හිතුනේ අර දැන් දැන් ඒ කියන්නේ දැන් ඒ වගේ දේවල් දැන් අපිට ආහාරයක් ලැබෙනවා කියන තැනටත් ඇස කන පිනවන ආහාරයක් ලැබිලා අපි සතුටු වෙන අවස්ථාව ගත්තොත් එතරම්දී විපාක වශයෙන් චක්කු විඥාන ඒ වගේම දිවහා විඥාන වශයෙන් ඒවා කුසල විපාක හැටියට පහළ වෙනවා වගේම දැන් ආහාරය කියන එක එතකොට ඍතුජ රූපයක් හැටියටත් ඒ කර්ම ය හේතුවෙන් අපිට හම්බ වෙනවාද කියලා හිතුවොත් ඒක නිවැරදි සානස කර්ම මෙහෙමයි කර්මය උපස්තම්භණය වූ කර්මයෙන් එළවා දෙන්නා වූ ඍතුජ රූපයක් තියෙනවා අපි ගන්නේ කර්මජ රූපයක් නෙවෙයි අපි ගන්නේ ඍතුජ රූපයක් තමයි හැබැයි ඒ ඍතුජ රූපය හදලා ඉස්සරහට දාලා දෙන්නේ කර්මයෙන් කර්ම සමුත්තාන හරි ඔව් ඔව් කර්මෙන් එළවන කර්ම සමුත්තානය කරපු ඍතුවක් හම්බෙන්නේ නෑ සාමාන්‍යයෙන් තවත් කාටරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉස්සත් අහන්න හොඳයි තවත් ප්‍රශ්න නෑ වගේ ඒ නිසා වෙනවා එතකොට දෙන්න කරදී අහන්න අහන්න හොඳයි. සාතරුන් සර්ණ ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ ලෝණපඩ සූත්‍රයේදී වගේ ස්වාමීන් වහන්සේ කර්මයේ කියන්නේ ලුණු කැටයක් වගේ එහෙම නැත්නම් ගඟකට දානවා වගේ කර්මයේ කියන්නේ පහ වෙනවා වගේ එහෙම නැත්නම් පස්සට යනවා වගේ වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට සතිපට්ඨානෙදිත් වෙන්නේ ඒකමද ස්වාමීන් වහන්සේ දැන් මේ මොහොතේ හිත පවත්වාගෙන ඉන්න පුළුවන් නම් කෙනෙක්ට තමන්ගේ කර්මය මේ තමන්ගේ ශරීරය තුළ හරි සම්පජාන තුළ හරි එතකොට කර්මයේ එතකොට ඈඩ් කරගන්න පුළුවන් විදිහ නේද ස්වාමීන් වහන්සේ එතෙන් තේරුම් ගන්න පුළුවන් තේරුම් ගන්න. මෙහෙමයි. සතිපට්ඨානේ කර්ම හැදෙනවා. එතකොට ලෝණ ඵලයේකේ ඇත්තට මෙන්න මෙහෙම එකක් තියෙනවා. අභිධර්මයේ අභිධර්මයේ දිහා බලනකොට මේ අභිධර්මයේ දිහා බලලා කර්මය ගැන කතා කරනකොට බය හිතෙනවා. ඇත්තටම බය හිතෙනවා. ලෝණපල සූත්‍රයේ දිහා බැලුරයින් පස්සේ ඩිංගක් බය නැති වෙනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ලෝණපල සූත්‍රයේ තියෙන්නේ කර්ම නැති කිරීම නෙවෙයි ඒකේ මේ ඔය තියෙන්නේ මොකක්ද අඩු අඩු කිරීම. මේ කර්මය එකට එක එක කර්ම ගොඩක් වැඩි වුණාම කුසල කර්ම ටික වැඩි කරයින් පස්සේ ඒ කුසල කර්ම වැඩි වෙන්න වැඩි වෙන්න අකුසල කර්ම වලට අවස්ථාව නැති වෙන එකක් කියන්නේ. එතකොට නිකන් අර හැබැයි ඒකෙන් කියන්නේ මේ සම්පූර්ණ අර්ථික නැති උනායි කියලා. කුසල කර්මය විපාක දීලා දීලා දීලා දීලා දීලා මෙවලට යන්නේ නැතුව හිටියොත් මේ මිනිස්යාව කුසල කර්ම ටික දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ ඔහොම ඔය දීලා දීලා දීලා දීලා ඒකත් ටිකක් ගෙවිල යනවනේ. ඔක සදාකාලික නෑනේ. ගෙවිල ගෙවිල ගිහිල්ලා දැන් කුසල රේට් බයිනවා. කුසල කර්ම ලක්ෂයක් කුසල කර්ම 100ක් කරගත්තා. ඒ කුසල කර්ම 100ට මේ අකුසල කර්ම තියෙනවා 15ක් විතර හරි හයිය තියෙන අකුසල කර්ම. කුසල කර්ම 100ක් කරපු හින්දා මේ අකුසල කර්ම 15ට හැප්පෙන්න බෑ මේ 100ත් එක්ක. හැබැයි ඉතින් පසුබෑම වහිනවා. පසුබෑලා අර අකුසල කුසල කර්ම 100 දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ සැප දිදී දිදී දිදී දිදී ඕම දිගට ගෙනියනවා. මෙහෙම දිගට ගෙනියනකොට මේක විපාක දීලා දීලා දීලා දීලා ගේල ගේල යන උදල්ලකින් වැඩ කරනකොට දිගට මාන ගානක් අවුරුදු ගානක් වැඩ කරනකොට ඒ උදළු මිටක් ගෙවිලා යනවා උදළු තලෙක් ගෙවිලා යම්කිසි වාහනයක් නිතර නිතර දුවනකොට ඒ වාහනේ ඇන ඇල්ලක් ගානේ ගෙවිලා යනවා ටයර් එකක් ගෙවිලා යනවා ඒ හැම එකක්ම ගෙවිලා යනවා පස්සේ නිකන් ලදරයක් බවට පත් වෙනවා ඒ වගේ මේ කුසල කර්ම විපාක දීලා දීලා දීලා දීලා අවසානයේ මේකේ සම්පූර්ණ කුසල කර්ම රින් එකකින් යන පැත්තටපත් වෙනවා එහෙම යනකොට අර දුර්වල වෙලා හිටපු පාලස් දෙනා ඉන්නවනේ. දෙන්න බැරුව. ඒගොල්ලෝ ලූසනවා. ඒක ඇවිල්ලා පිට නැති වෙන්නේ ඒ කුසල කර්ම අකුසල කර්ම පහළ වෙයි. පිටදම වේදනීයයි උපපජ්ජ වේදනීයයි ටික නැති වෙන්න පුළුවන්. හැබැයි අපරාපරිය වශයෙන් ස්ටෝ වෙලා තිබෙනා වූ කොටස් පහ ටයිම් එක එනකම් බලාගෙන ඉන්නවා. ඒක නිසා ඒ ඒක විපාක දෙනවා. හැබැයි ලෝණපලස් උත්තරේ අර හිත යම්කිසි සැනසෙල්ලක් එනවා කම් කුසල කර්ම වැඩි කරායින් පස්සේ එන්න දෙන්නේ නැහැ කියන එක. හැබැයි අභිධර්මයට අනුව බලවන් පස්සේ ඒක භයානකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වැඩි කළා වැඩි කළා වැඩි කළා වැඩි කරලා හොදටම වැඩි කරලා අර 15 දෙනා අපි හිතමු උපකල්පනය කරමු 15 දෙනා ටෙන්ට මේ බලාගෙන ඉන්නවයි කියලා. ඒක නිසා ඒ 15 දෙනයි තව කුසල් තියනවා නම් ඔක්කොමයි. ඔක්කොම නැති කරන්න නැති කරන්න ඕනේ ආත්මාර්ථෙ හිතින්. ඊට පස්සේ එතනින් ගියන් පස්සේ කරපු ඒවත් ඉවරයි. අවු අල්ලගන්න බෑ. හිතකුත් නැහැ. චිත්ත පරම්පරාවකුත් නැහැ. රූප පරම්පරාවකුත් නැහැ. මොකක්වත් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරන්නේ. අනිත් එක තමයි මේ සතිපට්ඨාන සූත්‍රය කියන්නේ මේ සතිපට්ඨානය වැඩුවෙන් පස්සේ මේ කුසල් කර්ම සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ කුසල කර්ම සිද්ධ වෙනවා. කුසල කර්ම සිද්ධ වෙනවා. කුසල කර්ම නැතිවීම සිද්ධ වෙන්නේ සෝවාන් මාර්ග සිතේ විතරයි. ඒ දක්වම සතිපට්ඨාන ආනාපාන සතියමුත් වැඩෙනවා. ඊට පස්සේ දෙතිස් කුප්පවලුමුත් වැඩෙනවා. ඔය චිත්තානුපස්සනාවෙන් වැඩෙනවා. ඔය හැම එකෙම විදර්ශනා භාවනා කරනකොට මේ නිවන් උපදවා නිවන් අවබෝධ කරගන්නට හේතු වෙන බල සම්පන්න කාමාචර කුසල් පහළ වෙනවා. එරුවන් සරණයි. එරුවන් සරණයි අප්‍රමාණ පිටසවෙන්ස මම කියේ සවෙන්ස මම මන් තේරුම් ගත්ත විදිහට අකුසල කර්ම විපාක දෙන්න බෑ කියලා ඒක දිගටම කරගෙන යනකොට සමාන සවෙන්ස. ආ ඒක පුළුවන්. ඒ කියන්නේ ආවත් ඉතින් ගණන් ගන්නෑ. ආ දැන් සතිපට්ඨානිය වඩ아가න වඩ아가න යනකොට හොඳයි නරකයි ඔක්කොම සතිපට්ඨානෙට දානවානේ. ඊට අර ඉතින් කුසලයේ කුසලයේ හැටි ගන්නවා අකුසලයේ අකුසලයේ හැටි ගන්නවා හොඳ හොඳ හැටියට ගන්නවා වේදනාව වේදනාව හැටියට ගන්නවා සැප සැප හැටියට ගන්නවා ඉතින් එන සැප ඔක්කොම ඇවිල්ලා අකුසලක් නෙමෙයි එන සැප ඔක්කොම කුසලක් නෙමෙයි එනේ දුක වේදනාව ඉතින් වේදනාව කුසලයක් වෙනවා එක වෙලාවකට සැපයක් වෙනවා අකුසලයක් වෙනවා ඉතින් ඒක ඒ වෙලාවට ඒ ඉදිරිපත් වෙච්ච වේදනා ස්වરૂපයෙන් කර්ම කතාවක් කොටු කරගන්න නැතුව ඉදිරිපත් වෙති හැටියට දකින්න මෙනෙහි කරනවා මේ එතකොට මේ අකුසල් වැඩි වෙනවා වෙන්නේ නැහැ. හොඳයි. සාදු සාදු ප්‍රමාණිතින් ස්වාමීන් වහන්සේ. සර්වඥ ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් අහගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් අනුගුණ මාර්ග සාල වශයෙන් සාරගත කළා කළා මේ භවයේදීම රහත් භාවයට පස්සේ නම් ස්වාමීන් වහන්සේ එතකොට එතනදී කොහොමද ඒක ඒ මාසේ ඒ පැත්තට පස්සේ වෙන්නේ උනේ එතන පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ මේ අපි ධර්මයේ එක්ක පුළුවන් නම් උදාහරණ ගොඩක් යම් කෙනෙක් ඒ ජීවිතයක කර්ම સિદ્ધ කරනකොට කර්ම කොටාස තුන් ආකාරයකට බෙදී යන එක ආකාර පහක් නැත්නම් තුනක් මේ තුන් ආකාරයකට බෙදී යනවා ඒක ඒ විදිහට තමයි මේ සිත් වැඩ කරන්නේ පෞරක් කරන එකක් නෙවෙයි. දැන් මේ ජීවිතයේදී කර්ම කළාම ඒකේ කොටසක් මේ ජීවිතයට විපාකයට බේරී තේරී යනවා. තව කොටසක් උප්පත්තිය ලබා දීම වශයෙන් ඊළඟ භවයට විපාක දීම සඳහා බේරී තීරී අයින් වෙනවා. අනිත් එක තුන්වෙනි ජීවිතේ ඉඳලා ප්‍රතිසන්දි වශයෙන් ප්‍රවෘත්ති වශයෙන් දිගටම විපාක දෙන්න යනවා. ඒක සීමාවක් නැහැ. අඟුලිමාල මහරහතන් වහන්සේ මේක ඉස්සල්ලා ජීවිතවල කුසල් කරලා තියෙනවා. නමුත් අඟුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිතයේ මේ ජීවිතයේ උනේ ගොඩාක් මනුෂ්‍ය ඝාතන කර්මය සිද්ධ වුණා. එතකොට මනුෂ්‍ය ඝාතන කර්මය සිද්ධ වුණාට රහත් භාවය ලබා ගන්නට හේතු වන මහ විශාල කුසල කර්ම බල ඇණියක් උන්වහන්සේගේ පිටිපස්සේ තිබුණා. එතකොට ඊයේ වගේ මෙහෙයවන ලදුව මාර්ගය සත්පුරුෂ ආශ්‍රය ධර්මයෙන් ඇසීම ඒවා හේතු වෙලා සීය නොවන කියන කුසල ධර්ම ධ්‍යංග ධර්ම ඊට පස්සේ මාර්ගාංග වැඩිලා උන්වහන්සේ සංසාරේ කෙලවර කරා. එතකොට මේ නැවත ප්‍රතිසන්දි සිද්ධ වෙන අවස්ථාවක් නැහැ. එතකොට කෙලින්ම මේ ස්වාමීන් වහන්සේ සසර දුක් කියන්නේ සංසාරේ නැවැත්තුවා. නැවත ඊළඟට ප්‍රතිසන්දියක් හටගන්නේ නැහැ. එතකොට මේ රහතන් වහන්සේට අර කරපු ඒ ජීවිතේ කරපු කර්ම ටිකෙන් තීරණේ වුණාට තුන් කොටසකට දෙන්න පුළුවන්කම තියෙන්නේ එක කොටසක් විතරයි. ඒ කියන්නේ උපපජ්‍ය විරිදිනේ වශයෙන් ඊළඟ ජීවිතේ ගැට ගහ ගන්න බෑ කර්මයක්. ඊළඟට අපරාපරිය වශයෙන් ඉස්සරහට ගෙනියන්න බෑ කර්ම වලට හේතුව මේ ස්වාමීන් වහන්සේ කර්ම මේ කියන්නේ ඒ උපති නැති කරපු නිසා. එතකොට දෙනව නම් දෙන ටිකක්. ඔය කර්ම ගොඩෙන් අර ditta ධම්ම වේදිනේ වශයෙන් වෙන් වෙච්ච ටිකෙන් තමයි දෙන්න ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේට ප්‍රතිසන්දි ගුණයෙන් ගුණවන කර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේට ਦਿੱත්ත ධම්ම වේදිනේ වශයෙන් නම් කර්ම ආවා. ඔය තැන් තැන් වල කොහි යන ගණ ගල් මුල් අරම ඒවා වැදුනා. නරක නාම ඊට පස්සේ ආයතු ආලවයෙන් ආදි දේවල් උන්වහන්සේගේ ජීවිතේට ආවා. ඒ උන්වහන්සේ දැනගත්ත බුදුරජාණන් වහන්සේ දැනගත්තා. හැබැයි ඒවත් ටිකක් ඉවරයි උන්වහන්සේ පිරිනුත් කරාට පස්සේ. සර්වන් සර්ණයි සාමනාන්ත තවත් එක ප්‍රශ්නයකට යොමු වෙනවා සාමනාන්ත දැන් අපි දන්නවා දැන් කර කර්මයක් හෝ අකුසල කර්මයක් කරනවා කියන අවස්ථාවේදී සිත් චිත්ත වීති පහළ වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා දැන් ලක්ෂ කෝටි ගණක් පහළ වෙනවා කියලා. දැන් ඒත් එක්ක බලනකොට සාමනාන්ත දැන් අර එක බැටළුවෙක් මරුව ඒ කර්මයට ඒ බැටළුවගේ ලොම් ගානට බෙලිකපුම් කෑවා කියලා ධර්මයේ සඳහන් වෙන අවස්ථාවක් ගැන අහලා තියෙනවා. එතකොට අපිට ඒක හිතා ගන්න වෙන්නේ දැන් මේ කර්මය කරන අවස්ථාවේදීම ඇත්තටම අර පහළ වෙන සිත් ප්‍රමාණය අනුව ඒකෙන් විපද වෙන කර්මයේද මේ විтин විට විтин විට ඒ බෙලිකපුම් ඒ ලෝම ප්‍රමාණයට බෙලිකපුම් ඛණ්ඩ හේතු වෙන්නේ කියලා සාමාන්‍යයෙන්. ඒ ජවන් සිත් වල යෙදිච්ච ඒක නිසා ඇතිවෙච්ච විපාකයේද කියලා සාමාන්‍යයෙන්. ඒකේ මේ තිබෙනවද ඒකේ තියෙන එළුවේ එතකොට ඒ එළුවා මේ එළුව මරපු විදිය ක්‍රියාව විතරයි කියලා තියෙන්නේ ඒකේ චිත්ත වීති ගාන නිර්ණය කරන්නේ නැහැ හැබැයි මෙහෙම කරොත් එහෙම මදුරුවෙක් මරනකොට සිත් වේද යන ගාන අඩුයි සතා ලොකු වෙනකොට සතාගේ ජීවිතය තොර කිරීමේ ක්‍රියාවලියට මේ සිත්පේලි වැඩ කරනවා වැඩි. හේතුව పూర్ව චේතන අවස්ථාව ඊට පස්සේ වඩක චේතන අවස්ථාව ඊට පස්සේ අපර චේතන අවස්ථාව ඉතින් ගොඩාක් වැඩ කරන වැඩි. දැන් මේ එළුවෙක් අල්ලගෙන මරන්න කියලා එළුවෙක් අල්ලගත්තොත් ඒ එළුවා අල්ලගැනීමේ ක්‍රියාවලිය බැඳී තිබෙන්නේ ඒ එළුවා අල්ලගැනීමේ ක්‍රියාවත් බැඳී තිබෙන්නේ මරණයටමයි. පෙළුව ඇදගෙන එනවා. ඇදගෙන මේ ක්‍රියාවත් බැඳී තිබෙන මරණයටමයි. එළුව යම්කිසි තැනක ගැට ගන්නවා. ඒ ගැට ගැහිීමේ ක්‍රියාවත් මරණයටමයි බැඳී තිබෙන්නේ. ආයුධයක් ගන්නවා වටපිට බලනවා. එහෙනම් ඒ ඔක්කොම ටික වටපිට බැලීම ඒ ඔක්කොම අරකට නෑකම් කියනවා. මරණයට අර ඝාතනයට නෑකම් කියන්නා වූ හිතවත්කම් කියන්නා වූ සහසම්බන්ධ වී පවතිනා වූ මේ චිත්ත වීති සහ සිත් තමයි පහළ වෙන්නේ. එතකොට හැම ඒ සතා මරන්න යම්කිසි අවස්ථාවකදී හිතුවාද ඒ හිතපු වෙලාවෙ ඉඳලා එයාගේ ජීවිතය තොර කරන තාක්ම ඊට පස්සේ වුණත් එයාට තියෙන්නේ අර ඒ කරන ලොකු පොඩි අපි හිතමු දුර ඉඳලා එළියට අරගෙන එනවයි කියලා. එතකොට කර්ම වැඩි වෙනවා. යන පියවරක් පියවරක් පාසා මේ සතා ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන යන්නේ. මරන්නනේ එතකොට කර්ම වැඩි වෙනවා. එතකොට චිත්ත වීති ගාන බහුල වෙනවා. ඒ චිත්ත වීති ගාන බහුල වෙන්න බහුල වෙන්න කර්මය මේ මේ උඩුදුවන වැඩි. ඉතින් ඒකේ කියන්නේ මේ ඒකාංගනක් පෙරේළු දෙනක ඉසින්දා අර මොකද්ද තවත් තියෙන්නේ මුළු අර රෝම ගණනේ හිස් කැපුම් ලදා කියලා. අර ඒ ඒ කියන්නේ ඒ ක්‍රියාව දැන් ඒ කතාව සත්‍ය ඝාතනය එතන තිබුණාට ඒකට යොදලා තියෙන ක්‍රියා පටිපාටිය සංකණය සංඛ්‍යා කරලා නැහැ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් කොච්චර මෙයා මේ මේ සම්බන්ධයෙන් දරන්න ඇද්ද කියලා. එතකොට අනිත් එක තමයි එක සිත්විලි දෙක තුනක් ගියත් ඒකේ තියෙන බලයෙන් ගොඩාක් ප්‍රවෘත්ති විපාක හදන්න පුළුවන් ගතියක් තියෙනවා. මේකේ තියෙන ඇත්ත වශයෙන්ම මේ බෙලි කැපෙන ඒ ජීවිතේ නැතිවෙන්නා වූ කර්ම ඉදිරිපත් වෙනවා කියන එක. ඒ නිසා තේරෙනවා කොච්චර සිතුවිලි රාශියක් යන්න ඇද්ද කියලා. බොහොම පිටාවින්න එතනදී මේ බෙල්ල කපනවා කියන්නේ බෙල්ල බෙල්ල කපලා මරනවා කියන අවස්ථාවේදී විපාකයක් හැටියට ලැබෙනකොට දැන් ඒක ඒක කොයි විදිහට ස්වාමීන් වහන්සේ මේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම වලට සම්බන්ධ කරන්නේ අපි හිතෝත්යෙන් කියන්නේ කලින් කරන ලද අකුසල විපාකයක් නිසා මේ ජීවිතේදී බෙලි කැපුම් කරනවා කියලා. ඒකවල බෙලි කැපුම් කරනවා කියන එක කොයි විදිහටද අපි මෙතන මේ විපාක ප්‍රත්‍යයෙන් එන ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් වලට සම්බන්ධ කරන්නේ ස්වාමීන් වහන්සේ. ඇත්ත වශයෙන්ම මෙතනදී කියන්නේ චුතිය හිත වෙන්නේ චුතිය චුතිය සිද්ධ වෙන්නේ ප්‍රතිසංකීත සමානයි. පීඩාවක් එනකොට ඒ පීඩාවල් ඒ වාගේම තැලුම් ඇනුම් බැනුම් එන ඒවා ඊට පස්සේ බය ඇති වෙන ඒවා ඔක්කොම ටික එනවා. අනිත් එක තමයි මේ මේ ජීවිතයේ බෙලි කැතුම් ආදී දේවල් වලට බය ඇති වෙනවා. ඊළඟට ඒවත් එක්කාසු වෙනවා. අනිත් එක තමයි චුතිය කියලා කියන්නේ මරණය කියලා කියන්නේ මහත්ය ප්‍රතිසන්දියට සමාන භවංගය භවංගයට සමාන චුතිය. ඒක එයාට අපි හිතමු අවුරුදු අවුරුදු 50ක් ඉන්න පුළුවන් අවුරුදු 80ක් ඉන්න පුළුවන් එක්කිනාට එච්චර කලින්ද දුන්නේ නැහැ. ඉතින් ඒ ජීවිතේ එයාට බලාපොරොත්තු තිබුණා. නමුත් ඒක ඉස්සරහට ගෙනියන්න දෙන්නේ නැහැ. එතනින් චුත්ත කළා දානවා. අඩලා දානවා උපඝාතනය කරලා දානවා. ඒ ඒ වෙලාවට ඇතිවෙන්නා වූ හිත හිතේ තිබෙනා වූ චෛතසික ධර්ම තමයි විපාක ප්‍රත්‍ය හැටියට මේ ඕනොක්ට ප්‍රත්‍ය සහ ප්‍රතිඋපන්න වෙන්නේ. එහෙමයි සාමාන්‍යයෙන් ඒ වගේම දැන් පංචවෝකාර භවයේ ත්‍ෘතිය සිද්ධ වෙනවා නම් කර්මජ රූප හටගන්න එක නවතින එක ත්‍ෘතියට කලින් සිද්ධ වෙනවා ඒකත් ඒ කර්ම විපාක හින්දාම වගේ නෑ ඒ ඒ ඒක ඉතින් සාමාන්‍යයෙන් ඒක ධර්මතාවයක් නේ එහෙම එහෙම අනවයි සාමාන්‍යයෙන් ඒක තේරුණා ඔව් කල්ලාන මිත්‍රෙන් තව දුක් ප්‍රශ්නයක් තියෙනවද ඉදිරිපත් කරන්න එහෙනම් අවසරයි ස්වාමීන් වහන්සේ අර නියාම ධර්මවලට අනුව සමහර වෙලාවට දැන් මේ කම්ම නියාම, ඍතු නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම කියලා කියනවා. එතකොට අර ඒ ඒ උපදින කර්ම තිබුණත් ඒ උප තමන්ට ඒ කර්ම විපාක නොදී ඉන්න පුළුවන් අවස්ථා එනවා. එහෙම එකක් වෙනවා ඒ ස්වාමීනාන්ත. දැන් කර්ම ඵල දෙන්නේ නැති වෙන විදිහේ වාතාවරණයක් හැදෙන්න පුළුවන් නේද? සමහර අවස්ථාවල. ඒක පුළුවන්. ඒකේ අපි ඉස්සෙල්ලත් මතක් කරා අපි 100ට ඒ කියන්නේ අපි හිතමු යම්කිසි කර්ම කොටසක් තියෙනවා විපාක දෙන්න බෑ 6 කුසල කර්ම කරනවා වැඩි. ඉතින් එහෙම ඉන්නකොට එයාට විපාක දෙන්න ඒක රැඳිලා બ્લોක් වෙලා තියෙනවා. දිව්‍ය ලෝකයට ගියා වූ කෙනාට දිව්‍ය ලෝකේ ඉන්න තාක්කල් අකුසල කර්ම තිබුණාට ඒවා විපාක දෙන්නේ නැහැ. එයාගේ දිව්‍ය ලෝකේ ගමන ඒ ගිය ගමන ඒ හැම වෙලේම අපි හිතමු අර මේ තුන් කෝටි 60ක් කාලයක් ශක්‍රදේවේන්ද්‍ර පුටේ ඉන්න කල්ම ඔහොම ඔහොම එතන විද විද ඉන්න අරිනවා. ඒකේ විපාක දීලා දීලා දීලා දීලා ඔක්කොම මේ සම්පූර්ණ account එක හිස් වෙනකොට හිඟන්න වෙනකොට මෙන් මේ අර අනිත් ඒවා බලාගෙන ඉන්නවා. විපාක දෙන්නේ. ඒකනේ කියන්නේ දිව්‍ය ලෝකේ ගියත් දෙවියෙක් හිටියත් දෙවියෙක් හිටියත් දෙවියෙක් ඒ කර්මයේ විපාක දෙල වෙනවා පස්සේ අපාය යනවා කියලා අකුසල කර්ම නිසා ඒක නිසා කරන්න තියෙන්නේ අපි කරන් තියෙන්නේ ඔකේ ඕක චිත්ත න්‍යාය. චිත්ත කියන්නේ ධර්මවල තිබෙන වැඩ කරන හැටි ඔය මේ පත්‍ය වෙන හැටි ඔය කියන්නේ. ඒ එකිනෙකට පත්‍ය වෙන්නේ නාම ධර්ම වුණොන්ට පත්‍ය වෙන්නේ රූපයන්ට පත්‍ය වෙන්නේ මේකේ ගැට ගැහලා ඉන්නේ හින්දා. ඉතින් ඒකින්ද මට නාමත් එපා රූපත් එපා කර්ම හැදෙන එකත් එපා මෝටරෙත් එපා මැෂින් එකත් එපා වාගේම නිෂ්පාදනත්වයක් මොකක්වත් තිබා කියලා ඔක්කොම කඩාසලා යන්නේකන ඒක එතකොට ඒ තාක්ම මේ බේරෙන්න කරනවා නම් කුසල කර්ම කුසල කර්ම වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් කරනකොට ත්‍රිවිධ රත්නේ මුල් කරගෙන තුනුරුවන් මුල් කරගෙන කර්ම වැඩි කරන්ට වැඩි කරට වැඩි කරට අර අකුසල කර්මයන්ගේ විපාක දෙන්න තියෙන දේවල් මේ හප්පන්ට බෑ. අපි හිතමු බුද්ධ ශාසනයක් නැති කාලයකදී කරපු යම් යම් අකුසල කර්ම තිබුණා. ඒවා දැන් බලාගෙන ඉන්නවා එහෙන් මෙහෙන් වෙට්ටුදා. එතකොට අපි බුද්ධ ශාසනයක් කියන කාර්යයේදී කරන්නා වූ කුසල කර්ම ඥානසංකෘත අසංකාරික ප්‍රභාසර ආලෝකමත්ව හයිය ශක්තිය තිබෙන්නා වූ කුසල කර්ම වැඩි කරන්න වැඩි කරන්න අපර නිකන් අබුද්ධ උපාද කාලවල එහෙම නිකන් ඔය කරපු අරෝමේවා ඇවිල්ලා හප්පන්න බෑ. හප්පන්නට ඒ තරම් බලවත් මේ බුද්ධ ශාසනය කරන පින්කම්. එහෙම කරනකොට අරවා යටපත් වෙලා යනවා කුසල කර්මෙන් වහලා දානවා. හැබැයි වහලා දාලා බුදුරජ මේ බුද්ධ ශාසනයකින් ගත යුතු වැඩේ තමයි මේ සම්පූර්ණ කුසල කර්ම අකුසල කර්ම විපාක දෙන්නේ මේකත් වහනවා කුසල කර්ම හැදෙන එකත් වළක්වලා සම්පූර්ණම මේ ඔපරේටින් සිස්ටම් එකම විනාශ කරලා දෙනවා එතකල් අර කරපු හොඳයි එහෙනම් ස්වාමීන් වහන්සේ මම හිතනවා අද දවසෙත් අපිට පැය දෙකකට ආසන්න කාලයක් පුරා ඔබ වහන්සේ අපිට මේ බුදුජනන් වහන්සේගේ ඊටම සූක්ෂම වූ ධර්ම කාණ්ඩයක් වෙන ප ဋ ාණ දේශනාවෙන් විපාක ප්‍රත්‍ය ගැන අපිට කරුණු පැහැදිලි කරලා දුන්න ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් ඉතින් මේ වගේ දේශනා අපිට අහන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඉතින් ඒ අනුග්‍රහය දක්වනාට වහන්සේගේ පාද නමස්කාර කරලා පුණ්‍ය අනුමෝදනා කරන සාමණේර වහන්සේ බලාපොරොත්තු වන ආකාරයෙන්ම සීල ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා සවනට සිසිලස වෙන වෙනත් ඒ වගේම සිටින කල්යාණ මිත්‍රයන් වෙන වෙනත් ඒ වගේම මේ ධර්ම දේශනා අපසුව අසන දේශාව කියන්නේ නෝ සාමණේර එහෙමනම් අද දවසේ ඔබ වහන්සේට යොමු වෙනනම් අද මේ සාකච්ඡාව නිමා කිරීම සඳහා සාමිනාස පෙරවන් සරණයි. පින්වත්නි හැම දිනාටම පෙරවන් සරණයි යහපතක් වේවා. ඉතින් මේ අද මේ අපේ નિયમિત දවසක් නෙවෙයි. නමුත් අපි මේ ධර්ම කාණ්ඩයක් ධර්ම කොටසක් කියලා දෙන්න මේ අවස්ථාව උදා මේ පාවිච්චි කරා ඊයේ කරදරකාරී ස්වභාවයක් මතුවෙච්ච නිසා ඉතින් අද මේ පින්වතුන් ඇවිල්ලා ඉතින් විපාක ප්‍රත්‍ය පිළිබඳව එක්තරා ප්‍රමාණයකට දැන දැනගන්න අවස්ථාව යොදාගත්තා මේ මේවා හිතීමෙන් මේවා ඇසීමෙන් පොදවා ගන්නා වූ පිරිසුදු ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික මහා කුසල ධර්මයන්ගේ කීර්තනාවන්ගේ අනුභව වලින් හැම දිනාටම ධර්මාභෝධයේ ඒ සුවසේ සිද්ධ වේවා තව තව සීල සමාධි ප්‍රඥා ගුණ ධර්මයන් දිනු කර ගන්න ලැබුණා. ඉතින් මේවා මෙහෙවන්නා පින්වත් දල්වත් මහත්මයාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා අපි මෛත්‍රීයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පෞලේ සෑම දිනාටමත් මේ පින්වත් ප්‍රශ්න ඉදින් ඉදිරිපත් කරමින් ආවව මේ මෙහෙවන්නා වූ පින්වත් ජයන්ත මහත්මයාට ප්‍රශ්න ඇසූ ඒ පින්වත් මහතුමා මේ සෑම දිනාටම සැනසෙල්ලක් වේවා. ඉතින් යහපත් විවසීමෙන් සුවසේ ගුණ ප්‍රාගන ඒ වගේම සෑම දිනාටම පාරමී ප්‍රාගන ධර්මාර්ගයේ ගමන් කර කෙලවර අමාමහ නිවනේ සැනසෙන්න ලැබේවා. ඒ සඳහා මේ තාමත් මොඳ උපනිශ්‍රේ පත්‍යක් වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සිරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු දුරන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තර දුර්ලභේන සයාලං පස්සිත දුවන් දිතුම් වරක් සාරිපුත්තාදීරාණං ආගතං පටිපාටිය සතරදීලාදයාවාස බුද්ධ පුත්තං නමාමා සාදු සාදු සාදු